ඒකට අපි ගොඩක් වෙලාවට විපස්සනාවට නැඹුරු වෙච්ච ධර්ම දේශනාවක් පවත්වනවා. ඉතින් මේ සඳහා අපි සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉච්ච සූත්‍රයක් අරගෙන ඒ සූත්‍රේ මාතෘකා එකක් එකක් කණුයි සමානයකට එක ගානේ ඒ සූත්‍රයට ක්‍රමයෙන් බැස ගැනීම තමයි කරන්නේ ධර්මදේශනා මාලාවක් ධර්මදේශනාවලියක් විදිහට. ඉතින් මේ විදිහට අපි පසුගිය කාලේ සූත්‍ර රාශියක් මාතෘකාව වශයෙන් ඉදිරින් ධ්‍යාන සාකච්ඡා කරලා තියෙනවා ධර්ම දේශනා කරලා තියෙනවා. ඉතින් මේ අද ඉදිරින් තියාගත්ත ගාථා රත්නේ අපි උපුටා ගත්තේ ඒ වගේම සර්වඥ දේශිත වටිනා සූත්‍ර රත්නය. ඒක සංග්‍රහ වෙලා තියෙන්නේ ත්‍රිපිටකයේ කුද්දක නිකාය කියන පොතට අඩංගු සුත්ත නිපාත කියන ග්‍රන්ථය. කුද්දක නිකාය සාරවත්න දේශිත ගැඹුරු ධර්ම රාශියක් පොඩි පොඩි කොටස් විශේෂයෙන්ම අපි දන්නා දුන ධම්ම පදය ඒ වගේම රතන සූත්‍රය කර්ණිමිත සූත්‍රය වගේ කොටස් සාමනීර ප්‍රශ්න ගොඩක් අදාළ කරුණු පුංචි පුංචි දේවල් මේකේ ඉතු වෙලා තියෙනවා. ඒකේ තියෙන පුංචි පොතක් තමයි ගාථා වලින් හදිච්ච පොතක් තමයි සුත්ත නිපාතේ කියන්නේ. ඒක පුදුම දාර්ශනිකයන් අතර විශේෂයෙන් බටහිර චින්තකයන් අතර ගොඩාක් විසඳ ගන්න බැරි ගැඹුරු ධර්ම රහිත ආධිකාලීන භාෂාවකට පුරාණ භාෂාවකට නැකම් කියන භාෂා විලාසයක් සහිත සූත්‍ර පාශයක් අඩක් ඉතින් ඒකේ තමයි මේ කග්ග විසාන සූත්‍රය සඳහන් වෙන්නේ මේකෙත් ગાත 40ක් විතර තියෙනවා. මේක මේ සුත්ත නිපාතේ මුලින් මුලින් වගේ හම්බ වෙන සූත්‍රයක්. ඉතින් ඒ එන්න තමයි සූත්‍රයේ තියෙන විශේෂය තමයි මේ හැම ගාතාවක්ම හැම ගාතාවක්ම වගේ ඉවර වෙන්නේ මේ අවසාන ධ්‍රුව පදයෙන් ඒකෝචරේ khග විසාන කප්පෝ මෙලෙස කඟ වේනෙකුගේ අඟක්සේ එකලාව හැසිරෙන්නේය ඒකෝචරේ එක්ක හැසිරෙන්නේය උදකලාව හැසිරෙන්නේ කොහොමද khග විසාන කප්පෝ කඟ විස කඟ වේනගේ අඟ වගේ මොකද කංග වේනාගේ අංග තමයි ලෝකේ තියෙන එකම අංග තනි අංග ශරීරයේ මැද පිහිටලා තියෙන්නේ බලවත්ම අඟ අනික හැම සත්තුන්ටම අං දෙකක් තියෙනවා. ඉතින් මේ ද්වේතාවයේ ඉක්මවල අද්වෛතයේට ස්වභාවයෙන් ලැබිච්ච ඉන්දර්ශනය තමයි කඟ වෙනගේ අඟ. ඉතින් සරුවත්යන් වහන්සේ මේ දෙකක් නෑ. මේකේ තියෙන මුදු පොදු මූලික ශක්තිය සත්‍යය තේරුම් ගන්නට මේ කග්ග විසාන කඟ වෙනගේ අඟ නිදාස් කළ මේ උදර්ශනේ නිදර්ශනේ කළ පෙන්නනවා හරිම අමාරුයි තේරුම් ගන්න මොකේ මොකද අපේ හිත වැඩ කරන්නේම ද්වේතාවකට අහු වෙලා. එහෙම නැත්නම් කියනනම් විඥානයාගේ ප්‍රධානම කෘත්‍යය තමයි මේ ලෝකේ දෙකට බෙදලා ඒ දෙක ගැටලා රජ කරන එක. අපි සූද්ධ කරන්නේත් එච්චරයි. වර්ග කරලා බෙදලා දෙගොල්ල රණ්ඩු කරන්න ඇදලා ඒගොල්ල අවතර වාසියක් ලබා ගන්නවා මේ බෙදලා ආණ්ඩු කරනවා කියන එක තමයි මේ දේශපාලනයේ තියෙන දැන්න තියෙන ප්‍රසිද්ධම කැතම ප්‍රධානම ධර්මයේ ඒක තියෙන විඥානේ විඥානේ කෘත්‍ය ඒක තමයි මේක දෙකට බෙදලා ඒ දෙක ගැටලා විඥානේ පැත්තකට ගලා ඌරෝ කකුණ තලනකොට හබන් කුකුලන්ට මගුල් වගේ විඥානේ මායාව ගෙනියනවා. ඉතින් බුදුචානන්සේ විඥාන මායාව පෙන්වන්න මේ දෙකකට බෙදන්න ඉස්සරලා ප්‍රාග් අවදියට ගෙනියනවා. හිත එතකොට විඥාණයට ඒ මායාව කරගන්න බෑ. එතන තමයි බුදුචානන්සේ දකින්න මධ්‍යම ප්‍රතිපදාව. එතන තමයි සර්වචනන්සේ දකින්න නොසලින මනස. එතෙන් තමයි සර්වචන දකින්න තාදී ගුණේ පෙන්වන්නේ. ඉතින් ඒක පු탁ඥයෙකුට හිතන්නත් තමයි. පු탁ඥය හැම වෙලාවෙම කල්පනා කරන්නේ දෙපිලකට බෙදලා ඒ දෙපිල අතර බෙදීමත් එක්කම ගැටුමක් ඇති වෙනවා. ඒ ගැටුමට තමන්ගේ කාලය නාස්ති කරලා ඒ මතින් ආසාව ආතතියක් ඇති කරගෙන ඒ මතින් අසහනයක් ඇති කරන මේ අසහනයට බාහිර බේත් හොයමින් নানা ආකාර ක්‍රම විදි හොයමින් කාලේ නාස්ති කිරීමක් අද්වෛතයේ පැත්තෙන් බලනකොට. නමුත් කාම ලෝකයේ ඉන්න කෙනාට වෙන්නේ අද්වෛතයේ කාලේ නාස්ති කිරීමක් කියන මෙච්ච ලැබිච්ච වටිනා කාලේ වටිනා මනුස්සකම වටිනා දේවල් පැත්තක තියලා මේ Brahmacharya ජීවිත රකින්නවා. කාම ගුණේ විඳින්නේ නැහැ. ඇහ කන දිව නාසය පිනවන්නේ නැහැ. මේ අද්වෛතයකට වැටෙන්න හදනවා. පේන දෙයකට නම් තව කමන්නේ නැහැ. මේ නොපෙනෙන අද්වෛතයකට තාදී ගුණයකට නොසැලෙන මනසකට වෙයි බුදුන් ඩයිති උනට අපිට වැඩක් නැහැ. අපිව පැත්තකටලා අපේ පුද්ගලික සැපයක් විඳගනිමු කියලා අර විඥානයේ දෙන ගොඩ පෙරක දෝරුමට කමට විඥානයේ ලනුව කාලා ජීවත් වෙන තමයි කාම ගුණය කියන්නේ. කාම භෝගීන් කියලා කියන්නේ. ඉතින් ඒ කාම ගුණ භෝගීන් ඉන්න පිරිසකට මේ කග්ගවිශාන සූත්‍රය හරහා ਸਰුවචනාංශේ ਸਰුවච අදහසක් ඉදිරිපත් කරනවා. ඒක තේරෙනවද නොතේරෙනවද කියන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් ඒක නිතින් ਸਰුවචනාංශගේ යුතුයකම ඒකනේ ਸਰවචනාංශගේ පණිවිඩය. ඉතින් ਸਰවචනාංශයේ දේශනා කරපු දේවල් ඒවකට හිටපු මේ මහරහතන් වහන්සේලා වටිනාකම දැනගෙන ඇලපිල්ලක් කිස්පිල්ලක්වත් වෙනස් නොකර හේමම අපේ අතින් අතට පාස් කළා දැන් අපි අවුරුදු 2600කට පස්සේ නැවත පොත දිගහැරලා අපි වචනාර්ථ ගන්න හදනකොට අපිට තේරෙන්න පටන් ගන්නවා ඒක වචනාර්ථයම් ප්‍රමාණයකට තේරුණත් ඒ ගම්ම්‍යාර්ථයට දෙන්න හදන පණිවිඩයට යන්න මොකද්ද ඇලර්ජික් ගතියක් තියෙනවා. ආපත්‍ය ගතියක් තියෙනවා. ඇඟ හිරි වැටෙන ගතියක් තියෙනවා. ඇඟ කිලිපොළන ගතියක් තියෙනවා. ඇඟ නිදිමත කරන ගතියක් තියෙනවා. පස්සාදින ගතියක් තියෙනවා. ඉතින් ඒ අතින් බලනකොට ඒ කිලිපොළන ගතිය වැඩියෙන්ම තියෙන සූත්‍රය කියලා මේකේ තයි සූත්‍ර පිටකේ. තේරුම් ගන්නටම බෑ. තේරුම් ගන්න බැරි තරම්ම අපි කාමගුණේ ඉන්නේ. කාමගුණයට අදාළ හේතු කාරණු හොයමින් කාමගුණයට අයිති දේවල් රණ්ඩු කරමින් ඒ අනුව ජය ගනිමින් එකිනෙකා පරිමින් යන ජීවිතයේ අර ਸਰවඥාන්සේ පෙන්වන පුතාදී ගුණය ඉස්මතු වෙනකොට අපිට කරප්පන. අපිට ඇඟ ඇලර්ජික් වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක දිහා බලනකොට ඒ මේවා අහනකොට ඇඟ කිලිපොළන ගතියේ ධර්මතාවයක් තියෙනවා. ඒක හරි ලස්සනයි. ඒක බලනකොට ඕනම කෙනෙකුට ඒකට ඇති වෙන ප්‍රතික්‍රියාව දිහා බැලුවාම මේක ලස්සන ධර්මතාවයක් තියෙනවා. කාටවත් එක වසන් ගන්න බෑ. වසන් ගන්න හැදුවට හරියන්නේත් නෑ. ඊට පස්සේ ඒක දිහා බලන ඉන්නකොට මේක ඉතින් බුදුහාමුදුරු ඉන්න කාලෙත් මේ විදිහටම තියෙන්න ඇති. දැන් අවුරුදු 2000 ඊට පස්සෙත් මේක තියෙනවා. ඉතින් ඒක නිසා ඒක හදාරන අයගේ යෙදෙන අයගේ තියෙන ප්‍රතික්‍රියා. නැත්නම් ඒකට එන මේ කරප්පන් ගතියත් Tamange ඇඟෙන් එන කරප්පන් ගතියත් ආකල්ප වෙන කරප්පන් ගතියත් තේරුම් කරලා ගත්තොත් දෙකක් තේරුම් ගන්නවා. මහජනතාව කාමභෝගී පිරිස මේකට දක්වන කරප්පන් ගතියත් මගේ ඇඟේ තියෙනවා. අද මගේ චිත්තසංතානේ තියෙනවා. හැබැයි මේ බුදුහාමුදුරු පෙන්වන්න හදන කාරණාවට පක්ෂ ගතියකුත් තියෙනවා. මෙතනත් දෙකක් වෙන්නේ. ධර්ම පිළිගන්න පැත්තක් තියෙනවා. මේ කියන කාරණා පිළිගන්න ඕන ගැතියත් මේකයි මේ සුදු ඇඳගෙන ආරණ්‍යයකට වෙලා ඉන්නේ. නමුත් ඒක කරගෙන යන්න බෑ. කය ඉඩ දෙන්නේ නැහැ. හිතේ තර්කය ඉඩ දෙන්නේ නැහැ. ඒ පැත්තකුත් වෙන නිසා මේ ඇතුළෙමත් තියෙනවා මේ දෙකට බෙදෙන ගතියක්. ඉතින් මේ බණ කියන වෙලාවේදී මේ දෙකට බෙදෙන ගතිය එකක්වත් යටපත් කරන්න කියන්නේ. දෙකේ හැටි ඒක ස්වභාවය. නමුත් අපි උත්සාහ කරනවා සාමූහික ප්‍රයත්නයක් දාලා අර බුද්ධ වචනය බුදුහාමරෝ දෙන්න හද ගම්ම්‍යාර්ථය අපි මේ වගේ පිරිසක මේ වගේ තැනක මේ වගේ සීලක පිළිගත්ත පිරිසකත් ඉඳගෙන ඊට පොඩ්ඩක් අද්දලා දීලා හිත ඇතුලේ මේක හොඳට මේ දිරව ගන්න තේරුම් ගන්න තත්වයකට ඇති කරන්න. ඉතින් එතකොට ධර්ම රසයක් මතුවෙනවා. සමහරෙකුට ඔක්කොටම කියන්න බෑ. ඉතින් ඒ නිසා අපි බලන්නේ මේ සරුවචනාංශ මේ ගාථාවෙත් අන්තිමට පෙන්නේ ඒකෝචරේ කග්ග විශාන කප්පෝ කියන කංග වේනුක්ති අංගක්ෂේ එකලාව හැසිරෙන්නේය මෙතරයි අවසානයේ මේ කොහොම එකතු කරලා එතන තමයි ගෙනියන හදා. ඉතින් ඒකට ගාථා තුනක් ඊට පෙර ආතු එනවා. ඊ තීච ගණ්ඩෝච උපද්දවෝච රෝගෝච සල්ලංච භයංච මේතං ඒතං භයං කාම ගුණේසු දිස්වා ඒකෝචරේකග්ග විසාන කප්පෝ ඉතින් ලයිස්තුවක් පෙන්නනවා ඊටිය කියලා එහෙම නැත්නම් අපි කියන අපේ ආගන්තුක වගේ එන එන මේ දුක් කර කර අකුසල් දැන් පීඩා චිත්ත පීඩා අසහන මේවා පරණ ඇති කරගත්ත කාමයක කාමතුවාලික සැරව. ඉතින් ඒව එනකොට ඒ කෙනාට කාමයේ වශයෙන් පේන්නේ නැහැ. පිළීමක් තැවීමක් වශයෙන් තමයි පේන්නේ. නමුත් කාමයාගේම එක ස්වરૂපයක් අපිට කියන විකෘතියක් කියලා. ඒ නිසා කාමයට කියන එක නමක් තමයි මේ ආගන්තුක දුක් පීඩා රෝග අකුසල කොටස් අපි කොච්චර පිසු ජීවිතයක් ගත කරත් ඒවා. සර්වචන් වහන්සේටත් බුදුනාට පස්සේ පොතේ ලියවිලා තියෙන ලෙඩ 12ක් ඇවිල්ලා තියෙනවා. අතේපයි තුවාලා ඉසි එකක් වුන් කොත් දෙකක් වුන් රාශියකදී අපි හිතන්නේ මේ සිල් ගත්තාමවත් ඉසි එකක්මක් කෙන එක වැරදි කියලා. එහෙම වෙන්න බෑ. අපි දන් දෙන්න නිසා සිල් රකින්න නිසා අපි බුදුරැස් වී දෙන්න ඕනේ. අපිට දෙච්චක් මහා පුරුෂ ලක්ෂණ පහළ වෙන්න ඕනේ. මහා පුරුෂ ගති පහළ වෙන්න ඕනේ කියලා අපි හිතනවා මේ ඉන්දියාප්පන් දානයක් දීලා. ඒව හරියන්නේ නෑ. ඒ ඉන්දියාප්පන් දාන උඩට පස්සේ කරපෙව්වා ඊටිය විදියට කාමයාගේ ස්වરૂපයක් විදියට ආගන්තුක අකුසල් වශයෙන් එනවා එළියට. ඉතින් ඒ වෙලාවේ අපිට හරි ලැජ්ජාවක් එනවා. යකෝ මෙච්චර මේ සිල් ලකින අපි ඒකට ගිහිල්ලා අනෙක් සාමාන්‍ය දුක් විඳින අය අතර මොකක්ද අපි වෙන්නේ තේමලා. අපි කොහොමද ඒගොල්ලන්ට සාධාරණීකරණය කරන්නේ? ඉතින් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන අපෙන් දැන් ගෙදර යනකොට රැස්වි දෙයි කියලා. මොන පිස්සුද රැස්වි දෙන්න දාඩියකන් තමයි ගහන්නේ. ඉතින් ඒගොල්ලෝ කියන අපිත් දාඩිය කරන ගන්න. ඒක මොකක්ද උඹලා බලන කොල්ලති වැඩි. මොකක්ද උඹලා දන් දීපිකටි වැඩි. මොකක්ද උඹලා සිල්තක පැති වැඩි. ඉතින් ඒ නිසා මේ දන්නේ නැති කෙනා අර පුංචි ධාර්මික පැත්තට ආයෝජන කරපු ගමන් අවස්ථානුකූලව නැත්නම් අවස්ථාවාදී විශාල දේවල් අපේක්ෂා කරනවා. අන්නේ අපේක්ෂා කරන කෙනාගේ මොළමොළ ගති කඩන්ඩ තියෙන ධර්මතාවය තමයි ඊටිය කියලා කියන්නේ කාමයාගේම ගතිය ආගන්තුක අකුසල භාගිය නැත්නම් ව්‍යසනයෙන්ට පටන් ගන්නවා. එකක් කියත හැකි දන් දෙන්න හදනකොට සිල් ලකින්න හදන භාවනා කරන ගියාට පස්සේ මේ ව්‍යසන වැඩි වෙනවා. ඒක වැඩි වෙනවා. කාටවත් හිතන්න බෑ. ඉතින් ඒ නිසා භාවනාවට යන එක්කනාට ඇතුළෙත් උත්තරයක් දී ගන්න වෙනවා. ඇතුළෙත් උත්තර දී ගන්න වෙන පස්සේ මුලින් හිතාගෙන ඉන්න මේ භාවනාවට ගිය ගමන් සියල්ල සනීප වෙයි කියලානේ. මුග දෙනෙක් හිතනවා ඊට පස්සේ පැවිදි වෙච්චාම ඔක්කොම ඉවරයි කියලා. ඒක අමුතක තීරුවක්. පැවිදිුණා කියලා මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. ප්‍රශ්න වැඩි වෙනවා. ඒකාන්තයෙන්ම ප්‍රශ්න වැඩි වෙනවා. ඉතින් ඒ නිසා මේ සංඝයාට වඳින්නේ එහෙම ප්‍රශ්න වැඩි වෙලා තියෙද්දිත් අනේ මේගොල්ලෝ තාම සිවුරු අරින්නේ නැහැ නේ. එච්චරයි. එහෙම නැත්නම් භාවනා කරන්න ගියයි කියලා මොකක්වත් අඩු වෙන්නේ. ඒ මොකද හේතුව මේ ආගන්තුක අකුසල එහෙම නැත්නම් මේ අනේක ව්‍යසන පරණ කාම ගුණයන්ගේ ඒ වෙලාවේ විපාක නොදිච්ච දේවල් දිගට එනවා. ඒක නිසා කාමයටම ඊටි කියන නමක් පාවිච්චි කරනවා. ඒවවා රජුන්ටත් එනවා, හිඟන්නටත් එනවා. දොස්තරටත් එනවා, ලෙඩටත් එනවා. ගුරුවරුන්ටත් එනවා, ශිෂ්‍යයන්ටත් එනවා. දෙමාපියටත් එනවා, දරුවන්ටත් එනවා. කිසිම කෙනෙකුට ඒකේ පාලනයක් නැහැ. මොකද අපේ පරණ account balance එක කවුරක්වත් දන්නේ නැහැ. බැංකුවේ මොනවද තියෙනවද කියලා අපි දන්නේ නැහැ. කරනකොට කෑවේ කරන කාලට කල් මීරිය මීතේ විඳින කාලට දුක් තැඩුවේ ගිනිසේ කියලානේ සීමාවක් නැතුවනේ කරේ. දැන් මේ පරිතද කරන සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා අකින්ද හදන්නේ. ඉතින් ඒකට අනිවාර්යම අවස්ථාවාදීව තමයි සුචරිතවාදීකට පිටලා මට කරදර එන්නත් එපා සීල දෙන ඉතිපිට මට සාදු චරිතය රඟපාන්න පුළුවන් වෙයි කියලා උගෝදෙනේ කඳිනවා. නමුත් එහෙම එකක් ඒක තියෙනවා <clears throat> අනික් ආගම් වල තියෙන මේ පූජා විදි වලින් ඇඳුම් පැළඳින් වලින් පූජක පක්ෂයක් හැදිලා ඒ පූජක පක්ෂයේ සෙනග ඉදිරියට පෙනී හිටින්න නිකන් දිවි ලෝකෙන් බහපු කෙනා වගේ. ඒකෙන් තමයි ආගම් පතුරලා තියෙන්නේ. බුදුජානනාචර්ය නෙමෙයි කියලා තියෙන්නේ පැතුරුම් බිමට බහපන් සංඝයාවයන් යෝගාවචරයක් වයන් කවුරුහරි තම්බලා දෙන බතක් ආපන් එල්ල දෙන පැතුරක බුදියපන් ඔබේ වැඩේ කරගනින් මාන්නකාරකම අඩු කරපන්. අද ඒක නැතිලා තමයි අපේ සංඝයා වහන්සේට යන්නේ නමක් පාරේ නැතිලා තියෙන්නේ. ඒක දන්නේ නැහැ. එයා කට්ටිය අඳිනවා. ආපූජ්‍ය දේ මොකද්ද වෙන්නේ? මේ ආගමික නායකයන් වෙන්න හදනවා. තමන්ගේ ජීවිතයටත් නායකකම ගන්න බැරුව තමන්ගේ ශීල ශික්ෂා සමාජ ශික්ෂා ප්‍රඥා ශික්ෂා නැතිව ඒ සමාජශීලී ගත කර ජීවිතයක් ගත කරන්න ගිහිල්ලා රංගපෑමට ගිය ගමන් ඉතින් ඊටිබන්දම දෙවැත්තෙන් පත්තු කරා වගේ වෙහෙසෙනවා. තමන්ගේ මහානකම කරගන්න හම්බෙන්නේ නැහැ. යෝගාවචරයට පිච්චරයි යෝගාචර දැනගන්න ඕනේ ආධුනික මනසක් නිහතමානී මනසක් ඇති කරගන්න මේ අනින ටොක්ක්ක් වගේ තමයි ඊතිය මේ පරණ අකුසල කර්ම ආගන්තුකෝ පැමිණිලා নানা ආකාර වේසන කරලා දෙනවා. ඉතින් යා දැනගන්න ඕනේ මේ ඒ අකුසල් එන එක වළක්වන්න බ්‍රහ්මයාටවත් බුදුන්ටවත් කාටවත් බෑ. එනිසා ඒක දැනගෙන ඒතියෙද්දී ශ්‍රද්ධාව විදියේ සති සමාධි ප්‍රඥා වඩන්න නම් නියතමානිකම තියෙනවා. ඉතින් ඒ වගේම <clears throat> මේ ජාතක මේ කතාව මේ මෙහෙමයි කියන්න ඕන. මේ ගාතාවට නිදාන කතාවේ තියෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙච්ච පසේ බෝසතාණන් වහන්සේ නමකට වෙච්ච සිද්ධියක් නිසයි මේ ගාතාව සර්වත්‍ංශ දේශනා කරේ කියලා. ඉතින් ඒක සඳහා බර්ණස් හිටපු රජ කෙනෙකුට අපි ජාතක කතා පටන් ගන්න කියන්නේ පෙර පෙරනස පෙර බාරනස බ්‍රහ්මදත්තනම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමය කියලානේ හැම ජාතක කතා පටන් ගන්න. ඉතින් මේ බ්‍රහ්මදත්ත රජ කෙනෙක් බාර බාරනස රජ කරගෙන ඉනකොට මෙයාට gaduwak gediyak ඇවිල්ලා තියෙනවා. ඒක ඉතින් බොහෝම මේ ඡායාව වැටලා සරව ගලලා ඒ gediye කරදරේ නිසා කරන මොන දෙයක්වත් නැතුව පස්සේ එකල පැවතිච්ච ශල්්‍ය වෛද්‍යවරු කැඳවන්න ගන්නවා. ඒ කියන්නේ කිසිම ඉතිහාසයක මේ වගේ දැන් මේ කතා කරන්නේ අපේ සරුවචනංශ කතා කරන්නේ පෙර පසේ බුදුරජාණන්සේගේ බෝසතාණන්සේ නම. එතකොට ශල්්‍ය කර්ම තිබිලා තියෙනවා. අද ශල්්‍ය කර්ම දේශීය වෛද්‍ය විද්‍යාවේ නැහැ. තියෙනවා තියෙන විදුම් පිළිසුම් ක්‍රම පමණයි ඒක ඉන්ටෙන්ට් අභාවයට ගියා. බටේර වෛද්‍ය විද්‍යාවේ ශල්්‍ය කර්ම විශාල වශයෙන් වෛද්‍ය විද්‍යාවේ නැගී සිටීමට හේතු වුණා. ඒ නිසා ශල්‍ය කර්ම කියනකොටම අපිට බටහිර වෛද්‍ය විද්‍යාවක් මතක් වෙන්නේ. ඔක කතාව ඒක නෙවෙයි. මේ ඔක්කොම ආයු බුද්ධ ආගමෙන්. නමුත් අපිට විස බීජ නාශන ක්‍රමයේ සහ සීනති කිරීමේ ක්‍රම දෙක නැති නිසා අපේ ශල්‍ය කර්ම වැඩුන්නේ නැහැ. ශල්‍ය කර්ම වැඩෙන්න විස බීජ නාශනය අවශ්‍යයි. ශල්‍යගාරයේ විස බීජ නාශන ක්‍රමය. ඒ වගේම ලෙඩා සීමුර්ජා කිරීම අවශ්‍යයි. එදා ශල්‍ය කර්ම කරලා තියෙන්නේ ලෙඩා විස බීජ නාශනය කරලා නෙවෙයි සීනති කරලා නෙවෙයි. ඒ නිසා මේ රජුරණ කියලා තිනවා මේක ඉදියේ බලන්න ඕනේ. ඉතින් එදා දැන් අපි ලෙඩාගෙන් අස්සම් ගන්නවනේ ඔපරේෂන් එකට ඉස්සලා අසාර්ථක වුණත් වැරද්ද තමයි බාර ගන්න ඔපරේෂන් එකට අස්සම් කරයි කියලා. එදා මොකද කරලා තියෙන්නේ? වේදාට අබේදානේ දීලා තියෙන රජුරෝ කලින් මම මැරුණොත් උඹල මැරුවයි කියලා දනුව මරන්නේ නැහැ උඹලා කියලා. වේ රජුරෝ අස්සම් කරලා දීලා තියෙන වේදාට අබේදානේ. දීලා තමයි සල්ලි කර්ම කළේ. එනද රජුරන්ගේ අතට ඇඟට පිහියක් තියෙනකොට පිටිපස්සේ ඉන්න කඩු කුසගත් එකන අනිවාර්යයෙන්ම පිහි ටිප් එක නම් මරන්න ඕනේ. ඒක තමයි යාගේ කඩුවේ තියෙන වටිනාකම. රජුරන්ගේ ඇඟට අත තියන්න තහනම්. අත තියෙනකොට රජුරු අවසර දුන්නත් පිටිපස්සේ ඉන්න එකන කඩුවෙන් අරයා හෙලන්න ඕනේ. ඒ නිසා දෙවන පැතිච රජුරු තේවානම් පීතිස්ස වයිතරෝ ගිහිල්ලා මේ මම හිතන්නේ සංගමිත්තාව මේ බෝධින්නාංශේ වළම්බර වෙලාවේදී රජුරුවන්ගේ අත අල්ලලා තියෙනවා. ඒ බෝධින්නාංශේ පල්ලෙහාට ගන්න වෙලාව එතකොටම කඩුව ගත්තලු අර මනුස්සය එළියට. මේ රජුරුවන්ගේ අත තියලා රජුරුව කියනවා මොනක්වත් කරන්න එපා. මේ මම මේ බෝධියට කරන ගෞරවයක් ඒ නිසා මගේ අඟට අත තිබ්බට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ වගේ මෙතනත් වෙලා තිනවා මට ශල්‍ය කර්මයක් කරනවා නම් රජුරුව ඒ වෛද්‍යවරුන්ට අබේදාන දීලා ලේඛනයක් දෙන්න ඕනේ. ලේඛනයක් දීලා ශල්‍ය කර්ම කරලා තියෙනවා. කිරුවල් පස්සේ සනීප වෙලා තියෙනවා. සනීප වෙලා හරියට මෙතන ආයසරයක් gediyaවිලා තියෙනවා. දෙවෙනි ශල්‍ය කර්ම. දෙවෙනි ශල්‍ය කර්මයක් කරනකොට අර gediy පැහැවනකන් ඉඳලා වද විඳලා වින්දේ දෙවෙනි ශල්‍ය කර්ම කරා සනීප වුණා තුන්වෙනි සැරේටත් ආවා. තුන්වෙනි සැරේට ශල්‍ය කර්ම කරා. එතකොට රජුරවන්ට තේරුණා මේ රජසැප වින්දත් මේ වෛද්‍යවරු ජීවිත පරිත්‍යාගයෙන් ආවිල්ලා මේ කටයුතු කළා. සනීප වුණා. මේක නැවත නැතේ. රජතපක රජතප වින්දත් මේක මෙච්චරයි. එතකොට මේ ඊතිය කියන පරණ මේ පරණකට අකුසල කර්ම වලට ආගන්තුක අකුසල භාගීය ධර්ම එහෙම නැත්නම් මේ අන්‍ය වියස ව්‍යසන රාජ්‍යරුවන් දැන් හැම රාජ්‍ය ශක්තියකින්ම පාලන තන්ත්‍රයකින්ම අනුග්‍රහයකින්ම බලයකින්ම යටපත් කරන්න පුළුවන්. යටපත් කරට ආයෙනවා. ඊට පස්සේ මේක බරපතල උපද්‍රවය රාජ්‍යරුවන් රාජ්‍ය විමසන්න බෑ මොකොත් බෑ කොයි වෙලාවෙත් දන්න දැන් මේ සැරේ සනීප කරට ආයෙත් වෙනවා. ඒ මොකද මේ කර්ම ගෙවෙන්න එපායි. ඊට පස්සේ මේ ඇති වෙච්ච කරදර තුන නිසා රජුරෝ රාජ්‍ය අතහැරලා පැවිදි වෙලා තියෙනවා. රජුරවන්ට දීදි අතහරින්න එතකොට සාසනයක් තිබිලා නැහැ. එතකොට තිබිලා තියෙන්නේ මේ තා මේ තාපස පැවිද්දක්. එහෙම නැත්නම් බුද්ධ ශාසනයක් නැති කාලේ ඊට පස්සේ මේ ඇති වෙච්ච මේ ඊටිච ගණ්ඩෝච උපද්දවෝච කියන විදිහට මේ নানা ආකාර අකුසල කර්ම නිසා තමයි රජසැප වින්දත් ඊටත් විල්ලැජ්ජාවක් මේක වළක්වන්න බෑ. වළක්වන්න කොච්චර ක්‍රමසාවිද්‍යාවක් මේක නැවත නැවත එනවා. එතකොට ඒක gaduwak පූජාව වැගිරෙන gaduwak තුවාලයක් අපිට අටු කියලා කියන්නේ මේ කුරුලාවක් වගේ ඇවිල්ලා ඊට පස්සේ ඒක ටිකක් ලොකු වෙලා මුංගටයක් තරමට ඇවිල්ලා ඊට පස්සේ ඒක ලොකු වෙලා මොරගෙඩියක් පමණට ඇවිල්ලා ඊටත් පස්සේ කෙල්ලලා සිල්වැටයක් වගේ ලොකු වෙලා ඡායාව වැටිලා තන ගෙඩියක් වගේ තරමට ලොකු වෙලා වැගිරෙන්න පටන් ගන්නවා දිගින් දිගට වෙනවා. මේ ඒ තරමට කියන පස්සේ තමයි ගණ්ඩ කියලා පාවිච්චි කරන්නේ. මේ උපද්‍රව. රෝගෝච සල්ලංච බයංච මේ තයිටි මේ විදිහට රෝග වෙන එක සල්ලක් කියලා කියන්නේ ඇත්තටම ඇඟට ඇරපි උලක් කකුල කට්ටක් කරනවා වගේ කියලා කියන්නේ. ඇඳියක්. ඒ වගේම රජ්ජුරණ තියෙනවා මේ භය. දැන් රෝගී නැති වුණත් ඊගාවට මේ වැනි දෙයක් එන්න පුළුවන් භය. ඒක රජ්ජුරණට ගැලපෙන්නේ නැහැ. මේ රාජකීය වෛද්‍යවරු ඉන්නවා, උපස්ථායකයෝ ඉන්නවා, පෙරපිනක් තියෙනවා රජ වෙන්න. නමුත් මේකක්වත් වළක්වන්න බැරි නිසා ඒතම් බයං කාම ගුණේසු දිස්වා. මේ පෙර කළ අකුසල කර්මවල නොදැන කළ පාප නිසා දැන් මේ එන මට කියන ආදීනව කියලානේ. ආදීනව තියා බලනකොට බයක් ඇති වෙනවා නම් සත්පුරුසයි. අපි කරන්නේ බය ඇති වෙන්නේ නැති වෙන විදිහට අපිට ඒවට නීතිඥයෙක් දාලා වෛද්‍යවරයෙක් දාලා රක්ෂණ ශාස්ත්‍රිකයෙක් දාලා බැංකුවට සල්ලි ටිකක් දාගෙන ඉතින් වට තාප්පකට බැඳගෙන ආරක්ෂා වෙන්න හදනවා මේ ඔය කතිරාවට අපට එහෙම බය ඉන්නේ අපි ආරස්සයි කියලා කාම ගුණයන් කෙරෙහි ආදීනව දැනගෙන කාමයෙන් වෙන් වෙනව වෙනකොට අපි කාම උපක්‍රම යොදනවා ලෙඩ නොවීමට අනාරක්ෂිත නොවීමට වයසට නොයෑමට නිന്ദා අපහස නොයෑමට කටයුතු කරනවා ඉතින් ඒ තාක්කල් මේ හැම උපක්‍රමයක්ම කාමභෝගී ඒ හැම උපක්‍රමයක්ම කාමයට අත්වැණීමක් වෙනවා. ඉතින් දිගට දිගට බත් තැම්බෙන බත් හැලියක උතුරන කැඳ හැලියක හාල්ලට උඩට ඇවිල්ලා පැහිලා ආය යටට යනවා. ආය පැහිලා උඩට එනවා වගේ පැහෙන බත් හැලීම තමයි. නමුත් මේ රජුරවන්ට ඒකෙන් ඇති වෙච්ච විපස්සනා අදහස නිසා රජසපත හැරලා ගිහිල්ලා අරණ්‍ය ගත වෙලා සුමානයක් භාවනා කිරීමේදී පසේ බුදු ත්‍ත්වයට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ පරෝපදේශ රහිතවම මේක ආහාරයක් වෙලා භාවනාවට මුල් වුණා. රජුරොත් හරියට වෙලාවට අබිනිෂ්ක්‍මණය කළා. මේ දුක කමටහනක් වුණා. මේ දුක බුදු කෙනෙක් වුණා. මේ දුක ධර්මයක් වුණා. මේ දුක නිසාම සීලේක සංඝ සමාජයකටපත් වෙලා බුදු වෙච්ච නිසා දිගට මේට පස්සේ ඒකෝචරේ. <clears throat> ඒකචාරී ජීවිතයක් ගත කරා. කඟ වේනෙක් වගේ. ඉතින් ඒක ඒ බුදු පසේ බුදුරජාණන් වහන්සේගේ උදාන ගාතාවක් විදිහට සඳහන් වෙච්ච බවයි අපේ ගෞතම සර්වජන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ. මෙහෙම තමයි අටුවාචාර්යින් වහන්සේලා මේකට අර්ථ කතා සපයන්නේ. ගාතාවේ නම් එහෙම දෙයක් සඳහන් වෙන්නේ නැහැ. නමුත් නිදාන කතාව බලන්න ඕනේ නම් අටුවාවට ගියොත් ඔන්න වගේ මේක බෝධිසත්ත්ව ජාතක කතාවක් බවත් මේ ගාතාව බෝධිසත්ත්වයන් මේ පසේ බුදුරජාණන් වහන්සේක උදාන ගාතාවක් බවත් අපේ ගෞතම සාරවත්චනංශ මේක දේශනා කළ බවකුත් සඳහන් වෙනවා. ඒකල නිකන් පොඩි නිකන් ඉඟියක් දෙන්න හදනවා. මේක සාමාන්‍ය පෞල් ජීවිත ගත කරන අය මේක ඔලුවට ගන්න එපා කරදරේට. මේක මේ බුද්ධ ශාස්ත්‍රයක් නැති කාලේ පසේ බුදුරජාණන් වහන්සේලා කරන වැඩක් කියලා. මගේ පුද්ගලික මතය නම් එහෙම නෙවෙයි. දැන් වුණත් ජීවිතේදී ආ යථාර්ථවාදීව බලන්න හදන කෙනෙකුට ඒ පසේබුදු සම්මා සම්බුදු කතාවක් නැතුව මේක තේරුම් ගන්න පුළුවන් නම් බුද්ධ ශාසනයක තියෙද්දි අබිනිෂ්ක්‍මණයක් පිණිස දීගියත් හැරයාමක් පිණිස නෙක්ඛම්යක් පිණිස මේ සූත්‍රවල බුදුම වටනකමක් තියෙනවා. එනිසා මේ සූත්‍රයි අපි කිව්වොත් මේ සුත නිපාතයෙන් සූත්‍රයි ධම්මපදේ වගේ කර්මේසා කර්මඵලයේ දේශනා කරන තියෙන ගාථාවලුත් අතර ලොකු වෙනසක් තියෙනවා. මේකේ කෙලිම දර්ශනයක් සඳහන් වෙන්නේ මේ ලැබෙන ලැබෙන Tamanට ජීවිතේ හම්බෙන දුක් කරදර නැත්නම් ඒකට කියනවා ආදීනව කියලා. ඒ ආදීනව දැකලා එව්ව කරපු ඇත්තු හතුරු කරන ගහන්න බනින්ඩයි. ඒ වෙනුවට මේ සාන්ති කර්ම කරන්නයි. එහෙම නැත්නම් මෙව්වට දොස් පවරනවා වෙනුවට ඒකේ කමටහන ගන්න පුළුවන්. පැමිණි දුක් පැණි රහයි කියන මේ කමටහන ගන්න පුළුවන් ඒ දුක හරහා දුක් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. වෙත පැමිණෙන දුක හරහා දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. නමුත් ලෝකේ ඉන්න ඔක්කොමලා කරන්නේ මේ දුක යටපත් කරන්න, නැති කරන්න, දුක ආපතන්න වෛර කරන්න, ڇප්ප කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ තාක්ෂණයයි මේ ලෞකික දැනුමයි අපිට දීලා තියෙන ශික්ෂණයයි අපිට තියෙන අධ්‍යාපන ක්‍රමයයි අපිට තියෙන බැංකු ක්‍රමයයි අපිට තියෙන වෛද්‍ය ක්‍රමයයි අපිට තියෙන ජනමාධ්‍ය ක්‍රමයයි සේරම කරන්නේ එකයි. මේ දුක යටපත් කරන්න පුළුවන් එදානම් බැලුණා දැන්නම් කරනවා. අපි අද කරලා පෙන්නන්නම් කියලා විශාල බලාපොරොත්තුවක් ඇති කරනවා මේ අපේ පොකට් එකට ගන්න. එච්චරමයි එකනදී. ඔය කිසිම ඔය එකම මං සඳහන් සඳහා කරපු එකම ආයතනයක්වත් තව කෙනෙකුගේ හිතසුව පිණිස නෙවෙයි කටයුතු කරන්නේ තමගේ ශාස්ත්‍රීය උපකරලා පෙන්වන්නට හරි කියලා. තාම බැරි වුණා. කරන්නත් බෑ. ඒක බුදුහාමරගෙන කොහොමඩක්වත් කරන්න බෑ කියලා. බුදුරජාණන්සේ පැහැදිලිවම කියනවා ඔය කවුරු නැටුවත් ಜಾති දුක වළක්වන්න බෑ. ජරා දුක වළක්වන්න බෑ. ව්‍යාධික බලකන්න බෑ මරණදුක බලකන්න බෑ මේ බයෙන් තතරන જાතියට බලාපොරොත්තුවක් ඇති කරන්න පුළුවන් නෑ නෑ නෑ අපිට මේ වෛද්‍ය රක්ෂණයක් ගත්තොත් මේ ව්‍යාධි දුක නැති කරන්න පුළුවන් එනත රක්ෂණ සාහිතියක් ගත්තට පස්සේ මරණ දුක නැති කරන්න පුළුවන් ෂේප් කරන්න පුළුවන් එහෙම නැත්නම් වයසට යන්නේක මේ මේ විටමින් જાතියක් හොයන තියෙන අලුතම ඒක ගහපුවාම තිරියන් වෙනවා ආදි වශයෙන් নানা ප්‍රකාර විදියට මේ දෙන සීනි බෝල ටික විතරයි ජනමාධ්‍ය තියෙන්නේ. අපි දන්න අපි දන්න සදාචාරයේ තියෙන. නමුත් මේ තිත්ත සත්‍ය මේ තිත්ත දුක ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ සංසාරගත රෝග හතර දශම ස්ථානකින්වත් කාටවත් වෙනස් කරන්න බෑ. ඔය කවුරු කොච්චර පත්‍ර පිටුව තඳා කෑ ගැහුවත්, රේඩියෝ වල නහර පොම්බගෙන කෑ ගැහුවත්, ටෙලිවිෂන් එකේ මේකප් දාගෙන මවාපෑවත් රැස්වීම තිබ්බත් ඒක ਸਰවඥාසික ප්‍රකාශයක්. අර කවුරක්වත් ඒක තේරුම් ගන්න යන්නේ ඒගොල්ලෝ හිතනවා මේ තේරුම් ගැනීම සදාචාරයට විරුද්ධව යෑමක්, සමාජ ධර්මවල විරුද්ධව යෑමක්, එහෙම නැත්නම් ආත්මාර්ථකාමීව Taman විතරක් නිවන් දකින්න කරන ක්‍රමයක් කියලා. ඉතින් ඒක එහෙමමයි. මේක කවදාකවත් සමුයක් වශයෙන් අපිට ක්‍රියාවත් කරන්න බෑ. ඒ වගේම මම ඉන්න සමාජයේ සමාජයේ ඔක්කොම මේක කළ යුතුයි කියලා කාටවත් නීති දාන්න බෑ. හැබැයි කවුරු හරි දැනගත්තොත් මේක කෙරුවොත් නම් ප්‍රතිඵල තියෙනයි කියලා ඒක නට විරුද්ධ වෙන්න ලෝකෙත් ප්‍රඥෙක්වත් යකෙක්වත් ප්‍රේතෙක්වත් සක්‍රදේවීන්දෙක්වත් නැහැ. ඒ නිසා මේ වගේ සූත්‍ර වල තියෙන කරුණු පෞද්ගලිකව Tamanට හිතට අරගෙන කටයුතු කරන්න ඒ පුද්ගලයාට පෞරුෂත්වයක් අවශ්‍යයි. ඒ වගේම මනසට මානසික සෞඛ්‍යයක් අවශ්‍යයි. ඒ මනසට කායික සෞඛ්‍යයක් අවශ්‍යයි. කල්යාණ මිත්‍රත්වයක් අවශ්‍යයි. යෝනිසමස්කාරයක් අවශ්‍යයි. අනේ ඒ කරුණ තියෙනවා මෙවැනි සූත්‍රවල අනිකෝ සෑම සූත්‍රවලට වැඩිය වෙඩි බෙහෙත් වගේ ඩයිනමයිට් වගේ මහා ප්‍රභව ශක්තියක් තම්පත් වෙලා තියෙනවා. නමුත් කවදාකවත් බනකට ගන්නෑ. කවදාකවත් මෙවැනි දෙයක් ධර්ම දේශනාවකට අරමුණු කරන්නේ මොකද දේශකයන් වහන්සේට අපලයි. කරන්න බෑ. එසේ මෙසේ කෙනෙකුට කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ සූත්‍ර ඔක්කොම මේ පසේපුත්‍ර ජාන් වහන්සේලාට දාලා තියෙන්නේ බුද්ධෝත්පාද කාලවල අවශ්‍ය නැහැ. මේක වැඩි සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි දේවල් මේ ශාසනයේ තිබිච්ච මේ අතිරේක කැලි කියලා කොන් වෙලා තියෙනවා. මේ සූත්‍ර අපි යන්නේ මේ 17 වෙනි සූත්‍රය නැත්නම් 17 වෙනි දේශනා මාලාවේ 17 වෙනි කොටස. හැම එකෙම මම සඳහන් කරුවේ මම අවුරුදු 26 විතර කාලේ ඉන්නකොට මේව පිළිබඳ කිසිම හැඟීමක් මට තිබුණා මට හම්බෙච්ච ඕස්ට්‍රේලියානු ජාතික ධම්මික හාමුදුරුවෝ මට ඉස්සලා මේ පොත දීලා මේ සූත්‍රය පෙන්ලා කිව්වා මේ ગાථා ටික කටපාඩම් කරපන් තේරුම් ගන්න එපා කිව්වා තේරුම් ගන්න බෑ උඹට කටපාඩම් කරපන් කියලා මම දන්නේ මේ මොකද්ද කියන්නේ කියලා මොකද ඊටි කියලා කිව්වට මෙතන ඉන්න කාටවත් තේරෙන්නේ ගණ්ඩෝ උපද්දෝ ඉතින් අපබ්‍රංශනේ මම කෙරුවේ කටපාඩම් කර හිටියා ඉතින් මගේ කටපාඩම් බොහොම දුර්වලයි කියන්නේ මගේ මතක තබා ගැනීම ශක්තිය දුර්වලයි. ඊට පස්සේ මම ඒ ස්වාමීන් චාම්බෙලා කිව්වා මේක තේරුම් කළා. ඊට පස්සේ කොහොමද අමාරු වැටෙනවා. ඔබ තේරුම් ගන්න බෑ. මෙච්චරයි තියෙන්නේ පණිවිඩයක් බුදුහාමුදුරුවෝ කියපේක ඍජුවම මේ කටපාඩම් කරනවා. ඊට පස්සේ හැබැයි මේ ගාථා වලින් එහාට යන්න බයි කිව්වා. මොකද ගාථා වලින් එහාට ගිය ගමන් මේවා කියන මේ බකේ පුත්‍ර ජානනාංශලාගේ ජාතක කතා පසේ පුත්‍ර ජානනාංශලාගේ උදාන ගාථා එනිසා අපි වගේ උදි ජනතාවට ඕක අවශ්‍ය නැහැ කියලා කොන් කරලා තියෙනවා. ඉතින් මම මේ කටපාඩම් කරනකොට මට තේරෙන්න පටන් අරගත්තා. දැන් යාළුවොත් එක්ක කොහොමද අසුරු කරන්නේ සමාජ මට්ටමක් ඇති කරන්නේ කොහොමද චර්යාවක් ඇති කරන්නේ කොහොමද මේක නිතරම කියනවා ඒකෝචරේ ඒකෝචරේ ඒකෝචරේ තනිව ඇසිරියන් අදිත්‍යෝ දෙවන්නේක් ඉන්න එපා එකට ඉඳාගනින් එක වේලක් වළඳපන් එක කාමරයක හිටපන් ඒ සම්පූර්ණ සමාජයට විරුද්ධව යන කතාවක් නෙකේ අපිට මේ පෙන්වන්න දෙන ලාභ සත්කාර සම්මාන සිලෝක මේ ජනප්‍රියතාවයේ ඔක්කොම හොඳටම මට ලැබෙන වෙලාවක මට මේ පණිවිඩය හම්බ වෙනවා. මම මේ විශ්වවිද්‍යාලෙන් එළියට ආපු ගමන් අපේ අපේ ඩිග්‍රී වල ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒක නිසා එළියට ගිය ගමන් කොලර් දාගෙන, ටයි කෝඩ් ගහගෙන එළියට බහින ජොබ් එකක් මට තියෙනවා. ඒකට යන වෙලාවේ තමයි මේ ස්වාමීන් වහන්සේ මට කිව්වේ මෙන්න මේ ටික කටපාඩම් කරලා ඔය මොකේට ගියත් හරකට නාශලන දැම්මා වගේ වැඩක් උඹට වෙනවා. හරකට ලාඩම් ගැහුවා වගේ වැඩක් උඹට වෙනවා. හරකගේ බෙල්ලට ලණු එනවා වගේ වැඩක් වෙනවා ඔබ ජොබ් එක හම්බෙච්ච ගමන්. ඊට ඉස්සරලා නිහතමානී ව්‍යායාම. මෙන්න බුදුහාමුදුරුවෝ මෙන්න මේ ටික කටපාඩම් කරපන් කියලා. ඉතින් ඒවා කියනකොට මට තේරෙනවා අහන කියන ඔක්කොටම කරප්පන් වෙනවා. මොනවද මේ අපරාධ මේ කටපාඩම් කරන ලස්සන ජීවිතයක් තියදී ලස්සන බලාපොරොත්තු තියදී මේ නිකාම නිකම් මේ තනි වෙන නිකන් හරියට හරක් හොරේකට වෙන එහෙ නැත්නම් අපස්මාර ලෙඩක් තියෙන මිනිස්සුෙකුට වගේ කැලේකට රිංගලා තනි වෙන්නේ කියලා කියනවා. ඉතින් මට තේරුම් ගන්න අපහසුකමක් තිබුණේ නෑ පුද්ගලිකව නම් නමුත් මම ලොකු පවුලක ඉපදිච්ච මිනිහෙක් වශයෙන් සා උගා සමාජයේ හිටපුවාම මට දෙන්න ඉන්න හරියක් මම අසුර කරන ඔක්කොටම පිස්සු කියලා. එක එක එක්ක කතා කරන්නේ. කතා කරපු ගමන් ඒගොල්ලෝ කියනවා උඹට වයර් මාරු වෙලා. ඔය වයසේදී සාමාන්‍ය ඔහොම වයර් මාරු වෙන්නේ නැහැ. ටික කල් ගිල නම් මාරු වෙන ප්‍රශ්නයක් නැහැ. උඹට පොඩ්ඩක් කල්ැතු අප්සෙට් එකක් තියෙනවා. ඉතින් මට සෑහෙන කාලයක් කන්නාඩි දිහා බලන්නේ හිතනවා පිස්සෙද්ද නැද්ද? <laughs> මේ මේ අදහස් පිස්සුද නැද්ද? ඉතින් මේ පොත බලනකොට පැහැදිලිවම පේනවා බුද්ධ දේශනාව. පැහැදිලිවම පේනවා හරියට ලුණු කැල්ලක් දිව උඩ තිබ්බහම ලුණුසයට එන්න වගේ කියන්න ඕනේ කාරණාවක් තියෙනවා. නමුත් අපි මේ දෙක කොහොමද ජීවිතයට සම්බන්ධ කරන්නේ කාගෙද ආදර්ශයක් ගන්න. එක් එක්කත් නැහැ. එක් එක්කත් නැහැ. විශේෂයෙන්ම ආ ශාසන බාහිරදාරකාරී අයගෙන් සම්පූර්ණ විරුද්ධ අදහසක් ප්‍රකාශ වෙයි. අලුතෙන් මේක තේරුම් අරගන්න බලන තරුණ තරුණයන්ට හොඳට තේරුම් ගන්න පුළුවන් පසුබිමක් තියෙනවා. නමුත් කිසිම කෙනෙක් වචන කතා කරන්නේත් නැහැ, ආදර්ශයක් පෙන්වන්නෙත් නැහැ. නිසා සමාජයේ මේ අර තරුණ අදහස් සියල්ලම කාබාෂණය කරලා අර මනුෂයා කුරුසෙල් තියලා එන ගහලා වගේ අර සමාජ ධර්ම කොට බට කරලා මේකට කසාදයක් බන්දවල ජොබ් එකක් දීලා ඊට පස්සේ අදපන් වෛරෝ බරභාගේ කියලා ඉතින් මෙටි කරත්තයක් තියෙන හරකෙක් වගේ කරකවනවා කියන්නේ. කරදර දැන්න ෂෝක් ඔබ හරියටම නීතියට වැඩ කරනවා සමාජානුකූල වැඩ කරනවා ඔබ හරිය හොඳ ෂෝක් එක නයි කියලා සාමාන තෑගි අර එහෙම දෙනවා මී යකා මැරෙන්න හදිච්චා නිකන් ගොම්මාලෙක් වගේ මැටි කරත්තක් ඇදුව හරකෙක් වගේ මැරලා යනවා උට උගේ ජීවිතේ ජීවත් කරවන්න දෙන්නේ නැහැ සමාජය කියන්නේ දඬු කඳක් සමාජය කියලා කියන්නේ කුරුසයක් සමාජය කියලා කියන්නේ හරකෙකුට තියෙන වියගහ අහු වුණොත් කියලා අහු වුණොත් ගියා ඊට පස්සේ ඒ මැදට ඒ යමනය අනික් කට්ටියටත් ඒක උගන්වනවා තමන්ගේ ගෝල බාලේ ඉන්න දරුවන්ට කියනවා මේ හරියට අර අන්දරේට ගාලු කරබාගෙන හිටමයි ඉත අන්දරේ ගිහලා ඔළුව පාත් කරන හරකෙක් වගේ කරබාන් ටිකන ගත්තා. සෙනගත් හරියට ගියාට දඟලන්න එපා. දඟලුවොත් කොළු ගැටි පේනවා සමාජයට වෙන උට කරබාන හැටි පුරුදු කරවලු. දැන් ඇමරිකාවේ කර අඹනවා. ඉස්කෝලේ යන හැම එකකටම බෙහෙත් දීලා විනාශම කරනවා. ඒ ඉන්ජෙක්ෂන් ඒ බෙහෙත් බොන්නේ නැතුව කිසිම ඉස්කෝලේකට බාර ගන්නෑ. කිසිම ආණ්ඩුවකට බාර ගන්නෑ. ඊට පස්සේ අන්තිමට මේක බම්මණෙක් වෙලා දෙමාපියෝ මරණකෙක් බාටපත් කරනවා. ඒ අධ්‍යාපනය තමයි අපටත් තියෙන්නේ. ඒ එකකවත් උර තනියම ගොවිවර කියන නැවම අදහස් එකක්වත් එළියට යන්න දෙන්නේ සමාජයේ විසින් මේක කුටු කරලා ඌ හිර කරලා ඌට සම්මාන දීලා තෑගි දීලා ඉතින් අර පිස්සානන් අතාක් තමයි යතාක් තමයි කියලා පොඩි ළමින්ට සෙල්ලම් කරවන්නේ. ඒ සෙල්ලම තමයි යන්නේ. හොඳට මතක තියාගන්න කොච්චර නැටුවත් මේ සරුවචනanse දේශනා කරපු ධර්මයේ තියෙන මේ ලුණු ඇටයක් අටේ තිබ්බම තේ ලුණු රස වගේ තියෙන ගතිය කාටවත් අලක් කරන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ අපිම හොයන්නේ නැති නිසා. අපි හොයන්නේ ප්‍රසිද්ධ මිනිසු කියන ජනමාධ්‍යයේ තියෙන දේවල් හොය හොයා යනවයි කියලා කියන්නේ මෙවට එන්න තියෙන දේ නැති වෙනවා. මොකද ඒගොල්ලන්ගේ ක්‍රමයේ තියෙන අපි මේ වගේ දෙයක් කතා කරන එක වළක්වණ්ඩයි මුළු සමාජෙම හැදිලා තියෙන්නේ. මුළු පද්ධතියම හැදිලා තියෙන්නේ. මුළු ජනමාධ්‍යම හැදිලා තියෙන්නේ. ඒක උදාහරණයක් වශයෙන් කියන්නම් මම. අපි මේ අපි මේක ඇහුවයි කියලා කියමු. ඊට පස්සේ මේ දෙයට යන්න ඒකචර ජීවිතයක් ගත කරන්නට අපි කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා විවේක ක්‍රමයක් කරන්නේ මෙතෙන් යන්න වෙන්නේ. අපි ඉන්නේ සාම සමාජශීලී ජීවිතයකනේ මේ අවුරුදු 200ක 300ක ලංකාවේ ඉතිහාසය බලනවා ඊට වැඩි කාලයක් වෙනවා සුද්ධ අවුරුදු 200යි දන්නේ ඊට ඉස්සෙල්ලා ඔක කොළ ඇඳපු මේ මේ මලීචි සුද්ධ කියලා කියන්නේ. ඒ යක්ෂයා මේ අවුරුදු 200 ආශ්‍රයල තමයි මේ මුළු ජාතියටම මේ බොරුව උගන්වගෙන අරගෙන යන්න හදන්නේ. අපිත් මේ අවුරුදු 3000ක ඉතිහාසයක් තියෙන අමනයෝ අර සුද්ධ කියන්නේ අහන. මේ සුද්ධ නෙවෙයි කොයි සුද්ධත් එක. කොහොම හරි අර බුදුජානසේ දේශනා කරපු ක්‍රමයට කාය විවේකී ඇති කරගත්තයි කියලා හිතන් මම මේ කතා කරන්නේ කාය විවේකයට වෙලාගත්තු පිරිසකට මේ පිරිස කාය විවේකයේ සඳහා සිවුරුකුත් පොරවගත්තා. ඒසත් බෑවා. අනික් පිරිස తాවකාලික හෝ Tamange නැති නැ පිටුවරෙන් වස්තු බොවයින් අයින් වුණා. ඉතින් මේක පොඩි සෙල්ලමක් නෙවෙයි දන්නවනේ මෙතෙන් මේ මේ පීම පනින්න කොච්චර අමාරුද කියලා. දවසකට දෙකකට හරි ගෙදරකින් වෙන් වෙනවා කියන එක දන්න. නමුත් අපි සංඝ පිරිසක් ඉස්සරහින් තියන ඕක කොච්චර අමාරුද මේ ඉන්නේ පොඩි කොල්ලෝ කරලා දෙන්නේ. ඕක කොච්චර මොකක්ද තියෙන අමාරු. ඒ නිසා සංඝයා ඉන්න නිසා එච්චරම නටන්න බෑ මේ ගියත් අන්න. කෙසේ නමුත් මේකෙන් ලැබෙන කාය විවේකයනේ. අපි හිතන්නේ මේ කාය විවේකයේ ඇති කරගෙන හොඳයි කියන සත්පුරුසයි කියන උපදේශයක් ලැබලා මේ ඒකචර භාවයට අවශ්‍ය වෙන බොහෝ අරමුණු විශේෂ දුවන හිත එක අරමුණක තබා ගැනීමේ චිත්ත විවේකයට හිත යොදනවා කියලා හිතන්න. Taman දන්නවා චිත්ත විවේකේ සඳහා සරුවචනාංශව සඳහන් කරලා තිනවා. අරණ්‍යගත වෙලා, රුක්ක මූලගත වෙලා, ශූන්‍යාකාරගත වෙලා හොඳට වාඩි වෙලා සතිය පිහිටුවගෙන ඊට පස්සේ පේන හුස්ම බලන එකනේ අපට කතිපට්ඨානේ පටන් ගන්නකොටම තියෙන. ඒ නිසා මම හිතන්නේ කවුරක්වත් ඒ හුස්මස හෝ කයේ සිදුවෙන ස්වභාවික ක්‍රියාවලිය අධ්‍යස බලා සිටීම චිත්ත විවේකේ නෙවෙයි කියලා කවුරුත් පටලවා ගන්න එක නැහැ. චිත්ත විවේකේ කියලා කියන්නේ බොහෝ අරමුණු વિશે නැත්නම් කාම ඡන්දේ વિશે යන හිත ඒකාග්‍ර කිරීමනේ. ඒකෝදි බාහිරපත් කිරීමනේ. ඒ කර්මවල තිබීමනේ. ඉතින් අපි දන්නවනම් දැන් මේ පුද්ගලයා ගැන කතා කරන්නේ. ඒ පුද්ගලයා දන්නවනම් මගේ හිත මේ අරමුණේ තියෙනකොට කාම ගුණේ ඉන්නේ චිත්ත ඒකාග්‍රතාව වෙනවා. නමුත් අපේ හිත කොච්චර අමාරුතු බලන්ට කාර්මුණක තියන කොච්චරක් හිතවිලි තොන් ගණන් පැය ගණන් එනවද බලන්න කාම රතියට අතීත අනාගතයට දුවන දේවල් අතන මෙතන දුවන දේවල් අරයා මෙයා ගැන හිතන දේවල් කොච්චර අමාරු වෙනද බලන්න මේ මම දැන් මෙතන ඉන්නවා මේ හිතවිල්ල ගන්න තියෙන අමාරුව ඒ හා සමානයි සමාජයේ මිනිහෙක් නොමග යවන හැටි. කලාතුරකින් තමයි හිතවිල්ලක් අපිට ඇති කරන්න පුළුවන් වෙන්නේ. මානසිකාරයක් ඇති කරන්න පුළුවන් වෙන්නේ, චිත්තක්ෂණයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ, ක්ෂණ සම්පත්තියක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ මම දැන් පට්ටලව මෙතන වාඩි වෙලා ඉන්නවා. නැත්තම් මම දැන් මෙතන. මෙහෙමත් ඒක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන්. යම් ආකාරයකට අතීතට අනාගතයට නොගොහි යම් ආකාරයකට gedara රස්සාවල් පොළවල් ඉස්කෝලේ පන්ති කාමරවලට නොගී යම් ආකාරයට මේ අම්මා දුව දරුවා ආදි වශයෙන් අනුන් කෙරේ නොගී මේ මම දැන් මෙතන කියන තැනට හිත ගණ්ඩත් පුළුවන් වෙන්න ඉඩ තියෙන මේ වගේ පිරිසකට. නමුත් ඒක දැනගෙන අගය කරන්නේ ඒ චිත්තක්ෂණෙන් කීයෙන් කීයක්ද? උපේන චිත්තක්ෂණියත් මේක තමයි ලෝකේ තියෙන ලොකුම දාණය. මේක තමයි ලෝකේ තියෙන ලොකුම සීලය. මේක තමයි ලෝකේ තියෙන ලොකුම චිත්ත භාවනා කියලා පිළිගන්නේ කවුද? පිළිගන්න දෙන්නේ නැති වෙන විදිහට හිත ඇතුළට ආපු ගමන් කම්මැලිකම එනවා. නීරසකම එනවා. ඒකාකාරීකම එනවා. පෙරදුනා වගේ එනවා. තනි වුණා වගේ වෙනවා. ඉතින් ඒ නිසා හිත එතෙන්ට ගත්තත් හිත ඒක අගේ නොකරන ගතිය නිසා බූරුවගේ පිටේ හගුරු පැටවෝ වගේ බෝරුවාට අකුර රස තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එකක් ඕනේ ගිහි ගියත ඇරීම වගේ කියන අපි කියන මේ සාමාන්‍ය කාය විවේකය. ඊට පස්සේ චිත්ත විවේකය පිළිබඳ උපදේශ පන්ති අපි කියන කමඨාන. ඊට පස්සේ මේකේ නාය කුසල ඡන්දයක් ඕන වෙලා තිනවා. කාම ගුණයන් මේ විදිහට ඊටිච ගණ්ඩෝච උපද්දවෝච වාසේ මහා ව්‍යසන ගේනවා ආගන්තුක. ඒ නිසා මගේ හිත කාම වඩන්නේ නැති ඒකචාරී එනනම් චිත්ත විවේකයේ සහිත මේ කායනුපසනාවක් තියන්න. ඒක තියන්නත් හොඳට මතක තියානින්න තමන්ගේ හිත මේ කරදර නොකරන ආනාපානෙ වගේ නැත්නම් මම දැන් මෙතන ඉන්නා වගේ හිතවිල්ලට ගන්න සෑහෙන කායික සෞඛ්‍යයක් ඕන. සෑහෙන මානසික සෞඛ්‍යයක් ඕන. යම් හේකින් කායික රෝගයක් හෝ මානසික රෝගයක් තියෙන කිසිම කෙනෙකුට අර මේ මැද හිතක් එහෙම ඉන්න පුළුවන් බවක්වත් තේරෙන්නේ නැහැ. පැද්ද නොරළුසු බට්ටා වගේ කොයි වෙලාවෙත් පැද්දි පැති ඉන්නේ. ඒ නිසා එතෙන්ට එනකොටම මතක තියානින්න යම් කිසි කෙනෙකුට මම දැන් මෙතන ඉන්නවා මම ඉඳගෙන ඉන්නවා මම ආශ්වාස මේ කරනවා නැත්නම් මේ ප්‍රශ්වාස කරනවා කියලා දැනෙනවනම් තරහ වෙන්නේ නැත්නම් මං කියන්නේ අර දසපාරමිතා පිරලා තියෙන බාට ලකුණක් ඔය. දසපාරමිතාම් පිරিলা. තීහෙතුක ප්‍රතිසන්දි තියෙන බාට ලකුණ තමයි ඒක නාඩි දැනගන්න පුළුවන් නම් මේ සියල්ලම ලෝකෙම අතහැරලා මට මේ චිත්තක්ෂණයට එන්න පුළුවන්. ඒ මොකද මේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා මම දැන් මේ හුස්ම ගන්නවා කියන එකට හිත 100%ක් එන්න මුළු ලෝකෙම දන් දෙන්න එපා. කවම හේතුවක් නිසා ඕ මුළු එළිය මේකෙන් එළිය තියෙන ඉදි කට්ටකට ඕ හැංගීමක් තියෙනවා නම් ගන්න පුළුවන් ද බලන්න හිත මෙතෙන්. ගන්න බෑ. ඒක නිසා දානංච සීලංච නෙක්ඛම්මං දස පාරමිතාන් විස්තර කරලා දෙන්න පුළුවන් එක චිත්තක්ෂණයක් වර්තමාන මොහොතට නග ගන්න පුළුවන් නම් ඒකෙන් පේනවා මේ මනුස්සයා සියලු පින් කරලා තියෙනවා. නමුත් තව පැත්තක් තියෙනවානේ. එතකොටම විඥානය ඇවිල්ලා කියනවා, මායя ඇවිල්ලා කියනවා, කෙලෙස් ඇවිල්ලා කියනවා. අයියෝ හරි පාළුයි අප්පා කිසිම දානයක් කරෙන්නෙත් නැහැ, සීලයක් කරෙන්නෙත් නැහැ, සමාධියකුත් නැහැ. ඔය වර්තමාන හිත තියාගෙන ඉුවා මොකද කාටද හරියන්නේ? ඊට වඩා නරකද ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තොත්, ඊට වඩා නරක දේශපාලන විද්‍යාව ඉගෙන ගත්තොත්, සමාජ ධර්ම කෙරුවොත් මේක මොකද්ද? මේක නිකන් ඇල්ලතර බොනවා වගේනේ. මේක කිසි රසයක් නැහැ කියලා දහසකුත් එකක් පොඩ පෙරක දුරු කරන. ඕක තමයි සමාජය විසින් අපිට ඇත්ත දෙක ඇරියට පස්සේ කරන්නේ. ඒකම හිත කරනවා. ඉතින් මේ යෝගාවචර ඇතුළෙමනේ දැන් තියෙන්නේ. එක පැත්තෙන් බුදුහාමර වැඩ ඉන්නවා. මේ මම දැන් මෙතන. අනිත් පැත්තේ මායя ඉන්නවා. මේ මම කියනට වැඩිය ඔක්කොම ගැන හිතමුකෝ. ඊට වඩා පිං සිද්ධ වෙන්නේ නැද්ද? පවුල ඔක්කොම ගැන හිතනකොට. දැන් මෙතන එපා. මුළු ලංකාවම ගැන හිතමුකෝ. ආශියාකරය ගැන හිතමුකෝ. අපි ලෝක සාමය ගැන හිතමුකෝ. අපි මේ සාමදීවින ගැන හිතමුකෝ. එතකොට පිං සිද්ධ වෙන්නේ නැද්ද? මම විතරක් හිතන්න එපා මෙතන විතරක් හිතන්න එපා දැන් හිතන්න එපා ඔබ ගෙදර ගියාට පස්සේ ඔය හැප්ප නැහැ නිසා ගෙදෙට්ටත් ඕක දෙන්න හිතපන්කෝ ඊයටත් හිතපන්කෝ ඉතින් මෙයා කියනවා මේ වර්තමාන මොහොතේ කොනකට වඩා මේ අපි අපි වෙනුවෙන් අපි කියලා සංවිධානය තියෙන දන්නවද දන්නේ නැහැ ඒක තමයි ලෝක සංවිධානය කියන්නේ මොකද සංවිධානයක් ඕනේ පව කරන්නේ හොඳට මතක තියාගන්න පව කියන්නේ සංවිධානයක් සංවිධානය කැඩිච්ච දවසේ පව නැහැ හැබැයි පාළු පාළු ගතියක් තියෙනවා ඒ නිසා බුදුන් කියේ මම වෙනුවෙන් මම. ඒක හරිම ආත්මార్థකාරයි. හරිම කැතයි. මෙතනම ඒක වැඩන. හරිම සෞත්‍ය වෙනුවෙන් බෞද්ධ රාජ්‍ය ගැන හිතපන්කෝ. ආශියාකරෙන් බෞද්ධ ආගම ගත්ත උඹ උඹට කාටද නඹුව? බුදුහාමුදුරුවත් හීනකින්වත් හිතපු නැතිව. සියලු පාරමිතා සහිත සහිත සියලු මේ ධර්මඥතා ඥාන දිවු උත්තමයන් වාසය හිතපු නැතිව තමයි මරි අමන මෝඩ තකතිරෝ හිතන්නේ. ඒ අපේ හිත කොච්චරක් ඒකට නතුද කියලා බලන මෙච්චර ලස්සන පිරිසුදු චිත්තක්ෂණ දෙල තිබ්බාම එයා নানা විදිහට සාධාරණීකරණය කරනවා අතීතේ හිතනද අනාගතේ හිතනද අතන හිතනද හරියම යගෙන හිතන. ඒකලා අපි හිතන එක ලොකු පළල් මනසක්. සමාජික මනසක්. මේ තනියම ඉන්න එක හරිය නැහැ කියන්නේ. ඉතින් ඒක නිසා දසපාරමිතා පිරුණට මේක දසපාරමිතා පිරුණ දෙයක් බව දන්නේ නැත්නම් බూరుවල් පිටේ හකුරු පැටවෝ වගේ. උට තේරෙන්නේ නැහැ. ඒකට බණ කියන්න ඕන. ඒකට ධර්ම සාකච්ඡා කරන්න ඕන. ඒ ධර්ම සාකච්ඡා කරනකොට මේ අත්දැකීම් ටිකක් තියෙන්න ඕන. ඒක තමයි තේරෙන්න ඕනේ මේකට ගන්න අමාරු නෑ. මේ චිත්ත විකේ ගන්නම නෑ රකින්නයි අමාරු. උත්හානේ අමාරු නෑ ආරක්ෂාව අමාරුයි. ඉතින් අපි සාමූහික ප්‍රයත්නයක් දැම්මට මේ චිත්ත විකේ කියන එක ජන විඥාන ප්‍රශ්නයක් නෙවෙයි පුද්ගල ප්‍රශ්නයක්. ආනිසංස ලැබෙන්නේ පුද්ගලිකව. කවදාක සාමික වශයෙන් ගන්න බෑ. සාමික ප්‍රයත්න කරතයි. බුදුරජාණන් ශ්‍රී දේශනා කළ තියෙනවා සමග්ගාණන් තපෝසුකෝ. බණ භාවනා කරන ඔක්කොම මේ පැත්තට හැරුණා නම් එක්කෙනෙකුට මේ සරණ ජය ගන්නට ලේසි. මේ මගේ දේ කාටවත් දෙන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ඒකෝචරය කියන දේ චිත්ත විවේකයට හරවගෙන ඒක එතකොට හුඟව දෙනෙක් හිතනවා මම මුළු ජීවිතේම එනම් චිත්ත විවේකේ ඉන්න ඕනේ. මුළු ජීවිතේම ශරීරය හොල්ලන්නේ නැතුව පරියන්කේ ඉන්න ඕනේ. මුළු ජීවිතේම මම ආනාපානෙ පිටපණෙතු ඉන්න ඕනේ. මුළු ජීවිතේම මම අතීතයට යන්න නැතුව ඉන්න ඕනේ. ඒකල ඉතාලට පුංචි චිත්තක්ෂණයක් උපයන දීපේක මූල ධර්ම වලට දාලා යකෝ එක චිත්තක්ෂණයක් නම් පුළුවන් දැන් මේ පොතේ කියන විදිහට දවස පුරාම අතීතයට නැතු ඉන්න ඕනේ නේ. දවස පුරාම අනාගතයට නැතු ඉන්න ඕනේ. දවස පුරාම අතර මෙතන ගන්න හිතන්න නැතු ඉන්න ඕනේ. දවස පුරාම අරයා මෙයා ගැන හිතන්න ඕනේ කියලා අරක විශාල කරගෙන ලොකු අවුලක් කරගන්න මේක පෙන්නනේ එක චිත්තක්ෂණයක් අඩිය බලපන්. එක චිත්තක්ෂණයක් අඩිය බලපන් ඔබට එතෙන්ට යන්න කිසි බාධාවක් නැහැ. ඔබට සියලු අවශ්‍යතා තියෙනවා. හැබැයි තකතිරුකම, මෝඩකම, මාර බලවේග, කෙලස් තියෙනවා. ඕක හැමදාම කරන්න බෑනේ. ඔහොම කෙරුවට කියලා නිදහස කණපින්දම් ගන්න. මේ යෝගාවචර තියෙන එක හොඳටම දැනගෙන යට කරන්න යන්න එපා. ඔබ ඕන විදිහටම වටපම ආයෙසර චිත්තක්ෂණයකට එනවා. ආයෙ පැයකට පස්සේ හරි ආයෙ චිත්තක්ෂණයට එනවා. මෙන්න මේ චිත්තක්ෂණය නැත්නම් චිත්තක්ෂණ වාර ගන්න පැයකට එකක් කරපේක පැයකට දෙකක් කරනවා නම් හොඳට මතක තියාගන්න මම මේ ඉල්ලන්නේ ලොකු දෙයක් නෙවෙයි චිත්තක් පැයකට එක චිත්තක්ෂණයක් ඒ බුරුම් පන්දි ස්වාමීන් වහන්සේ කියනකොට කියනවා ඔබ ඒ පිම්බීම ඇකිලිමනේ ඒ ඒ භාවනා ක්‍රමය කියන්නේ එක පිම්බීමක් ඇති වෙනකොට පිම්බෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් ඔබේ චිත්තක්ෂණය නික්ලේශී විදියට කොට දාගත්තා කියලා හිතාපන් ඒකට එක පිම්බි හැකිලීමක් කරනකොට හැකිලීමක් කියලා කියනකොට එක චිත්තක්ෂණයක් කොට දමන්නේ ඔක්කොම කක්ක කියලා හිතාපන් අයත් ඔක්කොම කෙලෙස්. එතකොට ඔබ එක විනාඩියකට එක තප්පරයකට එක පිම්බීමක් මෙනේ කරා නම් ඔබ තප්පරයකට චිත්තක්ෂණයක් ගොඩ දැම්මා. මේ විදිහට තප්පර දෙකක් භාවනා කරා නම් චිත්තක්ෂණ දෙකක් ගොඩ දැම්මා. එතකොට ඔබ විනාඩියකදී චිත්තක්ෂණ 60ක් ගොඩ දැම්මා. විනාඩි 5කදී චිත්තක්ෂණ 300ක් ගොඩ දැම්මා. ඔච්චරයි ඔබට ඉතුරු වෙන්නේ. අනික්සේරම ඊයන තිබ්බ කුණු කඳ කුණු වෙච්ච මස් වගේ. ඒ කොච්චර කුණු වෙච්ච බස් තිබ්බත් ඔබට මේ චිත්තක්ෂණ 300 උපයන්න විනාඩි 5කදී පුළුවන්. ඒකම පෙර කරපු විනක් නිසා හැබැයි ඒකට බලාපොරොත්තු පිටවවන්න. එච්චරයි අමනම්බුකාර වෙන්න ඕනේ. බැරි විචෝ ගැන කතා කරන්න එපා. බැරිචෝ තේරම ආරපාක්ෂිකයි. බැරිචෝ ගැන කතා කරන එක සම්පප්පලාප. හරියන එක ගැන කතා කරපුවා ඒක ඔබට තේරෙයි. මෙන්න මෙවැනි සාරල ධ්‍යාගත හැකි අරමුණක් ගත්තොත් මේ ඒක චාරකතිය තනිව හැසිරෙන ගතිය දැන් අර පිරිසෙන් අයින් වීමෙන් නෙවෙයි කරන්නේ. ගමතල්ලා කැලියට යෑමෙන් නෙවෙයි. මේ බොහෝ කාමච්ඡන්ද චිත්තක්ෂණ අතර ඒකාග්‍ර චිත්තක්ෂණයක් ඇති කරනවා. ඒකල ඒක වෙනම අරගෙන කරඬුක තැම්පත් කරගන්නවා. තප්පරයට එක ගාන කියන ශේස්ත්‍රයේ අනුමානය යටතේදී. නමුත් හිතන්න කොච්චර මේක දියුණු කරනකොට හුස්මෙන් හුස්මට එක දිගට යන ගානට හුස්මක් ගානේ මෙනෙහි කරමින් අරමුණට එල්ල වෙන්න පුළුවන් නම් අර එක මාලයකට නූලකට මල් ලැබුණා වගේ මේ චිත්තක්ෂණ වැඩි කර ගැනීමේ හැකියාව අපේ එක එකනම් පෞද්ගලික කොච්චර තියෙනවද? එච්චර අපිට මේ කග්ගවිශාන සූත්‍රය උගන්වනවා. එතකොට අපට චිත්ත විවේකයේ කියන එක ඉඳගෙන මේ පරියන්කේ ඉන්නකොට සක්මන් කරනකොට පයක් තියෙනවම කියලා අඩු ගන්න මේ පොළවේ පය කෙටෙනකොට මම දැන් ඉඳගෙන නෙවෙයි මම හිටගෙන ඉන්නේ නැත්නම් ඇවිදින්මින් ඉන්නේ මේ ඇවිදින බවට අස්පනා අපිට ලකුණ තමයි මේ පොළව පයේ ගැටෙන එක. එතකොට ඒක පොළවේ හයිය ගතිය හෝ පයේ හයිය ගතිය. පොළවේ සීතල ගතිය හෝ පයේ සීතල ගතිය. පොළවේ නිශ්චල ගතිය හෝ පයේ කම්පන ගතිය. මොකක් හරි දැනෙනවනේ. ඒ දැනෙන හැම වෙලාවෙම Tamanට සාහිතිකයක් ලැබෙනවා මම ඉඳගෙන නෙවෙයි කියලා. මම බුදියාගෙන නෙවෙයි කියලා. මම හිතගෙන නෙවෙයි ඉන්නේ මම මේ ඇවිදිමින් කියලා. ඉතින් ඔයක තමයි උපදින චිත්තක්ෂණය කියන්නේ. ඒතර පියවරක් පියවරක් තියෙන වෙලාවේ එක පියවරකට එක චිත්තක්ෂණේ ගන්න. එක්ක නැත්නම් එක මෙනෙහි කිරීමක් ගන්න. එහෙම නැත්නම් එක සිහිය ලැබීමක් ගන්න. ඒක අප්‍රමාදයක් ගන්න. කටයුතු කරන කටයුතු කරන යනවා නම් යාට තේරෙයි ඇස් දෙක වහන අතක් උඩ අතක් ධාන චේතනා විරහිතව පර්යංකේ ඉන්නා වගේ නෙවෙයි. චේතනා පූර්වකව ඇස් දෙකත් අරගෙන මේ ක්‍රියාවක් කරන ගමන් මේ වම මේ දකුණ කියන කොටත් එක චිත්තක්ෂණේ චිත්තක්ෂණේ අවුලන්න පුළුවන්. ඒ අවුලන අවුලන චිත්තක්ෂණේ චිත්ත විවේක කියන මල් මාලාවට ඇමිනෙනවා. කොච්චරද වැටෙනවා කොච්චරද කැඩෙනවා කොච්චරද බලාපොරොත්තු සුන් වෙනවා නමුත් එකම බලාපොරොත්තු සුන් වීමකටත් නැවත හිත පිහිට වීමට තියෙන හැකියාව අපෙන් උදුර ගන්න බෑ කෙලෙසේ තරම් දුරු සතියේ තරම් බලවත් බුදුරජාණන් අපිට පෙන්ලා දීලා තියෙන සතිය බුදුරජාණන් අපි අපේ සහයෝගය ඉල්ලන මෙන්න මේ බව තේරුම් ගන්න මේකට උදව් කරපන් උදව් කරනකොට ඔන්න තමයි තේරෙනවා මේ චිත්ත විවේකයේ කියන එක පරියන්කේදී සක්මණේදී නෙවෙයි අපි පිරිසක් වශයෙන් මෙහෙම වාඩි වෙලා ඉන්න කොටත් දැන් මම මෙතන වාඩි වෙලා ඉන්නවා. මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්ම කොටසයිත සද්ද තරංග මගේ කනේ වදිනවා. මට ඇහෙනවා. මේ ශෙනගෙක හිටියට ප්‍රශ්නයක් නැහැ ඇහිම දන්නවා. ඒ ඒ චිත්තක්ෂණේ උපේනවා. ඒ වගේ ඉදිනදා වැඩ කරන කාර්යබහුල ජීවිතවලට යන්න කියලා නෙවෙයි මම මේ කියන්නේ. ගියත් මේ පරියන්කේදී මේ චිත්තක්ෂණේ හඳුනනවා. එහෙම නැත්නම් අපි කියන එකට ක්ෂණ සම්පත්තිය කියන්නේ. එහෙම නැත්නම් වර්තමාන මොහොතට එළඹ සිටීම කියලා කියනවා. අප්‍රමාදී කියලා කියනවා. සතිය කියලා කියනවා. නිර්මල චිත්තක්ෂණය කියලා කියනවා. නික්ලේශී චිත්තක්ෂණය කියලා කියනවා. අර ගිය පාර ගියාට පස්සේ ගුරුන් ස්වාමීන් වහන්සේගේ බණේදී කියනවා මේකට ක්‍රියාහිතක් කියලා. වර්තමානට එළඹිච්ච හිත ක්‍රියාහිතක් රහත් හිතක් මොකද ඒ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක දන්න හිතේ මේ ඉඳගෙන ඉන්න හිටියවට රාගයක් ඇති වෙන්නේ නැහැ ආශාවක් ඇති වෙන්නේ නැහැ ඒ වගේම මේ ඉඳගෙන ඉන්න එකට ද්වේෂයක් ඇති වෙන්නේ නැහනේ. මම හිටගෙන නෙවෙයි කියලා දන්නවනේ. මෝහයක් නැහැ. ඒ නිසා මේ චිත්තක්ෂණේ රාග ද්වේෂ මොහ නැහැ. ඒ නිසා මේවට කියනවා ක්‍රියා හිත් කියලා. මේවට කියනවා හිත් ගන්න කියනවා කුසල ක්‍රියා කියලා. ඉතින් මුගදෙනෙක් අහන මේ නිකන් ඉනොට කුසල් සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඒගොල්ලන්ට ඕනේ බෙර ගහනකොට තමයි කුසල් සිද්ධ වෙන්නේ. සාදු සාදු කියනකොට තමයි කුසල් සිද්ධ වෙන්නේ. කොඩි අරගෙන වටේ කැරගෙනකොට තමයි කුසල් සිද්ධ වෙන්නේ. ඒගොල්ලෝ ඇඟ රිදෙන්නේ නැති නිසා ඒගොල්ලෝ කියන මේ ඉඳගෙන ඉන්නකොට කොහොමද ස්වාමීන් වහන්සේ කුසල් සිද්ධ වෙන්නේ? ක්‍රියා හිතක් රාග ద్వේෂ මෝහ රහිත හිතක් රහතන් වහන්සේලාගේ බුද්ධියට හින්න වෙලයි කියන හිතක් මේ කක්ක කරනකොටත් ගන්න පුළුවන් චූ කරනකොටත් ගන්න පුළුවන් අන්න ඒක උපය ගත්තා නම් එයාට ඇති වෙන ඒකචාර ජීවිතය කියන්නේ චිත්ත විවේකය මේක අගය කරන්න පටන් ගත්ත දවසේ මේක කළ හැක්කක් මෙච්චරයි මනුස්සකම කියන්නේ වෙන සතුකට මේක කරන්න බෑ. මේකට নানা ආකාර උපදෙස් ලැබෙන්න ඕනේ. ගොඩාක් ක්‍රමසා විදි ඇති කරන්න නිසා කාටවත් චෝදනා කරන්න එපා හිත කැඩුවයි කියලා. ඒ කැඩුවට ඒගොල්ලෝ කඩා ගත්තාම මම ඊගා චිත්තක්ෂණ මම මේක ඇති කරනවා. ඒ ඇති කරලා මම මේ වෙනකොට කාය විවේක ඇති කරගත්තා ආයේ නැත්නම් මේ අසීරුවෙන් තියෙන චිත්ත විවේකයක් ඇති කරන ක්‍රමේ දැනගත්තායි කියලා ආඩම්බර වෙන්නේ නැත්නම් ඒකට කියනවා ප්‍රඥා භාවනා. නම්බුකාර කරන්නේ නැතුව. මේ අනිත් ඔක්කොම කාම භෝගී මිනිස්සු උන්ගේ වැඩේම උදේ ඉඳලා හඳන් කාමේ ඉන්නේ. මම නන්නේ මම නම් සිල්වන්තයි මට නන්නේ ඕන තැනක මට භාවනා කරන්න පුළුවන් කියලා අඬ හැර පෑවනම් ආයෙ කක්කා. ආයෙත් කාය විකයක් නැහැ චිත්ත විකයක් නැහැ අඳුතෙන් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරනවා. අද භාවනා ලෝකේ බර ගානකට අං ඇවිල්ලා. ධ්‍යාන ලැබලා මාර්ගපණ ලැබලා උඩින් යනවා එන්න සෙල්ලම් දැන් ඒවා ඒ ලබාගත් දේවල් තැම්පත් කරන කරඬුවක් නැතුව මෙහෙත් ඉල්ලන ගානට අපිට කරඬුවක් දෙන්න බැරිද මයි ළඟ තියෙන මේ ආර්ය මාර්ගඵල ඥානෙ තියාගෙන ඉන්න මට හම්බෙලා තියෙන මේ ධ්‍යානෙ තියන්නේ රකින්න අමාරු නිසා සංසකේතගෙන ඉච්චා නිසා මට පොඩ්ඩක් ලොක් කරන්න පුළුවන් කරඬුවක් දෙන්නකෝ කියලා. බුදුජානසේ කරුණ තැම්පත් කරන දෙයක් නෙවෙයි දීලා තියෙන්නේ ඒකට මේක අරසාවක් තියෙන එකක්. නිසා ප්‍රඥා භාවනාව කියන්නේ විපස්සනාව කියන්නේ Taman රකින්න සීලය නිසා හෝ එහෙම නැත්නම් Taman මේ කායි විවේකයේ සඳහා ඇති කතාවට මේකට පැමිණීම මතින් හෝ අනු පහත් කළ සලකන්න එපා තමන් උසස් කළ සලකන්න එපා සැලකුවොත් බුදුහාමුදුරුවෝ කියන සීලවන්ත අසත්පුරුෂයයි කියලා කට ඇරලා කියනවා. හිතන්න මාරි බුදු කෙනෙක් එහෙම කියයි කියලා. මේ සීලවන්ත අසත්පුරුෂයා අත්තුක්කන්සන පරවම්බන කරනවා. මම උතපිට සීල දේශනා කරේ අත්තුක්කන්සන පරවම්බන නෙවෙයි. ඊට පස්සේ කියනවා ප්‍රථම ධානය ලාභී අසත්පුරුෂයා තමන් ලැබුවා වූ ධ්‍යානය අනුන් පහත් කළ සලකන්න තමන් උසස් කළ සලකන්න හේතු වෙනවා. ඒ අසත්පුරුෂයාටත් මේ ශාසනේ නැහැ. දේවදත්තට එන ශාසනයක් තියෙන බෑ දේවදත්ත. අභිඥාත් ලැබුණේ අටවෙනි ධ්‍යානෙ දක්වම ගෙනින අමාරු දේවල්. දැන් කියන අසත්පුරුෂයි ඒ දෙයට අත්ත්ුක්කංශන පරවම්බන කරනවා. ඒසයි සියල්ල උපයන්න සියල්ල උපේලා මේ සෝපාක කෙනෙක් වගේ අසුචිකත අරගෙන යන වසල දරුවෙක් වගේ එහෙම නැත්නම් හෙළුවෙන් සබේ මැදට ආපු පටාචාරාව වගේ තමයි මේ සාමාන්‍ය මිනිහෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. හරිම අමාරුයි. හරිම අමාරුයි. මොකද මේ නැති ಗುಣ කියා බාන අමන සමාජයක අපි ජීවත් වෙන්නේ. ෂටවලින් පිරිච්ච මායාවෙන් පිරිච්ච වංචනික ධර්මනේ පිරිච්ච සමාජයක ජීවත් වෙන්නේ. මම ඕගොල්ලන්ට අභියෝග කරනවා. ඔයගොල්ලෝ ඕගොල්ලන්ගේ දරුවන්ට දෙන මේ පචේ නිසා ඕගොල්ලන්ට කවදාරි විඳවන්න වෙනවා. පුළුවන් තරයකට අධ්‍යාපන දීලා මහානක් කර්ම විජීවත් වෙන්න. අධ්‍යාපන ආයතන විතර ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන තියෙන තැනක් ලෝකෙම නැහැ. බුද්ධුම බලකාමයක් තියෙනවා. ඉතින් ඒකනේ අපි දරුවෝ පහේ පන්තියේදී පූජා කරන්නේ. අර ධනෙ කරපන් මේ තරෙන් කරපන් අරක දිනපන් මේක දිනපන් කිය අරෝ නිකන් ආස්කුරට පත්තු කරලා තිබ්බම චෝස් ගාලා උඩ යනවා. උඩ ගිල ඩෝ ගාවට පස්සේ අම්මලා තාත්තලාත් ඉවරයි මූත් ඉවරයි අනිගන ඌ අම්මා මරලා කියයි නැත්නම් අම්මත් එක්ක කාමීත්‍යාචාරය කෙරුවයි කියයි මොන කරන්නේ දැන් මොකද කරන්නේ ඒක නිසා අපි දැනගන්න ඕනේ අපි සියලු ගුණ වඩාගෙන නැත්නම් ඒකචාර ජීවිතයක් ගත කරන ගම ඒක උපයන්න අපිට උදව් කළා වූ රහසෙන් උදව් දුන්නා වූ මේ නිර්මල එවන්ට මේ නෛර්යානික සත්‍යධර්මයේ ගෙනා වූ සත්පුරුෂයන් වහන්සේලා කොච්චර ගුණගරුකෝද මේ උන්වහන්සේලගේ චරිත රැකගත් කන්නේත් නෑ අපි එහෙම දෙයක් හිතුව බවක් ගන්න. මොකද ඒ එක්කෙනෙකුට නොබෙල් ප්‍රයිස් හම්බෙලා නෑ මේ තාක්කල්. කිසිම කෙනෙකුට මැග්ජේසෙන් සම්මානයකට යෝජනා කරලවත් නැහැ රහතන් වහන්සේලා. එන්නෙත් නැහැ. ඒ නිසා මැග්ජේසේ සම්මාන නෝබෙල් හම්බුනා නම් හොදලා ගන්න බැරි කක්කාවක් කියලා හිතනවා. ඉතින් එතනද යන්න හදන්නේ. එතනද අපි දරුවෝ යොමු කරවන්න හදන්නේ. එතනද අපි මේ પરමාර්ථ තියාගන්න හදන්නේ. එහෙම නැත්නම් මේ ඒකෝචරයේද. මං කියන්නේ මේක ජන විඥාණයට දෙන්න පුළුවන් කියලා. කොහොමඩක්වත් විශ්වාස කරන්නේ ධර්මීතරම ගැඹුරුයි. නමුත් මේක Tamanට ආදර්ශයක් විදිහට ඇති කරගෙන එහෙම ආදර්ශවත් වෙලා ඒකෙන් අනුන්ට හිංස කරන්නේ නැති නැත්නම් ඒකෙන් අනුන්ට අතුක්කන්දන පරවම්බනන කරන්නේ නැති නීතමානී ජීවිතයක් ගත කරනකොට බුදුරජාණන් සඳහන් කරලා තියෙන්නේ ඒකට කාලයක් කියලා එකක් නැහැ. ඒකට දේශයක් කියලා එකක් නැහැ. හරියට කාරණාව පටලවා වටහා ගත්තොත් ඒක නා දවසින් දවස දවසින් දවස මල් මාලයකට මල් ලබනවා වගේ අර නිර්මල චිත්තක්ෂණය අර නික්ලේශී චිත්තක්ෂණය අර ක්‍රියාහිත හැම වෙලාවෙම තියෙනවා අපේ තර්ක හිත කෙලෙස් හිත මාර හිත හැම වෙලාවෙම අනන අනන දේවල් කරනවා ඒක ඇනුවත් ඒව මයි ළඟ තිබුණත් මම මේ නික්ලේශී චිත්තක්ෂණයට නිර්මල චිත්තක්ෂණයට ඒකචාරී චිත්තක්ෂණයට සති චිත්තක්ෂණයට අප්‍රමාද චිත්තක්ෂණයට ප්‍රමාදයෙන් තොර වෙච්ච චිත්තක්ෂණයට ගරු කරමින් ඒ දෙසත් නැමිලා ගත කරන ජීවිතයක් වෙනවනම් හොඳට මතක තියාගන්න සර්වචනාංශය අභීත ප්‍රකාශ කරනවා ඔය සියලු කෙලෙස් වලට වැඩිය මේ පිංහිත බලවත්. ගත්තොත් ඒක තේරුම් ගත්තොත් කවුරු මොන જાතියෙන් වහන්න හැදුවත් Tamanට එළඹ වාසියකදී මේ හැකියාව වහන්න කාටවත් බෑ. අන්න ඒකට උත්සාහ කරන්න බෑ. දෙවට අහගන්න මරණ චිත්තක්ෂණය. ඒකට උත්සාහ කරන්න බෑ ලෙඩ වුණාට පස්සේ. ඒකට උත්සාහ කරන්න බෑ වයසට ගියාට පස්සේ. ඒකට උත්සාහ කරන්න බෑ වේදනට්ට වෙලා ඉන්න වෙලාවට. ඒ නිසා ජීවිතේ පරම සුන්දර වේලාවක් අරගෙන මේ පරිේශනට යොදනවයි කියලා කියන්නේ ලෝකෙ වෙන්න බැරි දෙයක්. හැම හැකියාවක්ම තියෙන කෙනෙක් කරන්නේ මොකද්ද? ඒ වෙලාවේදී කියක් හරි හම්බ කරන්න හදන. ඒ වෙලාවේදී ලාභ සත්කාර හොයන ඕවා ඉතින් වයසට ගිහිල්ලා ඇට පිටලා බැලුවා. මාන මේ මේ භාවනා කරන්න දැම්ම ඕවා කරන්න ඕනේ නැහැ. පොඩ දැන් හුඟ කෙනෙක් අහන්නේ භාවනා කරන්න තාම වයසමදි. සුදුසුකම් ලබන්න දැන් ජොබ් එකට ඇප්ලයි කරන අවුරුදු 18 වෙනකම් මට මතකයි මම ළඟ ආසාවක් තියෙන චික්කේ මේ ඇප්ලයි කරන්න තිබ්බා මේකට 18 වෙලා නේද? දැන් අපිට වෙලා තියෙනවා වයසට භාවනා කරන්න 60වත් පිරෙන්න ඕනේ. ඉතින් මේ වයසමදි භාවනා කරන්න. නිසා තරුණ පිරිස භාවනා කරන්නේ මේ නාකියෝ වෙట్లా තියෙන ආදර්ශයකට ගිහිල්ලා. වයසට ගිහිල්ලා භාවනා කරන්නේ මේ ඒකචර ජීවිතයේ තියෙන මේ කාලයට අහු වෙන්නේ නැති දේශයට අහු වෙන්නේ නැති නිසා පණිවිඩේ යනවන යන්නේ තරුණයන්ට තරුණයන්ට පමණයි. අනික් කට්ටිය මේව කරන්නේ බයට. දැනටම තමන් කරපු ජීවිතේ වැඩිකන් නිසා ඇති වෙලා තියෙන එක එක ඇඩික්ෂන්ස් එහෙම නැත්නම් ඇති වෙලා තියෙන බය මේකේ තියෙන රෝගංච සලනංච භයංච මේතං හැම වෙලාවෙම අනිෂ්ටර භාවයක් තියෙනවා. ඒ මොකද ඒ කරපු දේවල් වල අත්තානුවාද බය පරානුවාද බය නිසා බය තියෙනවා. මේ ඒ වුණත් ඒකට සීදී වෙනසා ගන්න නැතුව සතුම් මරන්න නැතුව භාවනා කරන එක ලොකු දෙයක්. මම හොඳට මතක තියාගෙන ඉන්න ඕනේ පුළුවන් නම් මේ පණිවිඩය අපි දෙන්න ඕනේ එහෙම අකුසල් කරන්න ඉස්සෙල්ලා ජීවිතයේ පරමයා පළමයා පාඨම යාමේ භාත්‍ර යවුවනේ කලු කෙස්ටියේ. මේ පණිවිඩය දෙන්න පුළුවන් නම් එයාට මේක තේරුම් ගන්න පුළුවන් හැකියාව වැඩි නවත් අභාසනාවන්තයි සමාජයේ ඒ සියල්ලම ධර්මයෙන් අයින් කරලා අධ්‍යාපනයේට මොනවද දෙකට හිර කරලා ඉවරයි. අසහනකාරී විදිහට හිර කරලා ඉවරයි. නමුත් අපි දැන් ඉන්න යුගයේ නැවතත් මේ චක්‍ර අනිපතර කරකෙමින් ඉන්නවා. මොකද මේ පාඩම් කරන ධර්ම දරුවන්න තියෙන අසහනේ වැඩිකම නිසා විශාල පිරිසක් සීදීන සබන්. විභාගේ පාස් වෙලා සීදීන සබන්. උත්තර නැහැ. ඒක නිසා දැන් අධ්‍යාපනයේ හරහා භාවනාව සතිය උගන්වීම එදිනදා ජීවිතේ පන්ති කාල සටහනේ විශයක් බාටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ විඳපු දුකට ආදීනවයට උත්තරේ කොහෙන්දෝ ආයශරයක් ධර්මයේ කියලා මතුවලා තිනවා හැබැයි බුදුහාමුදුරන්ට නිසි කවුරු වේ වගේ ඇත්තේ නැහැ. කාලයක් ඇයි ඒකට එන්න. අන්නේ වෙනසක් ඇති වෙන යුගය නිසා අපිට මේ වගේ බණක් අද කියන්න පුළුවන් වෙලා තියෙනවා. නැත්තම් මේ බණක් කියන්න පුළුවන් පරිසරයක් වේදිකාවක් ලෝකේ නැහැ. ඒ නිසා හැම කෙනෙක්ම හිතා ගන්න අපි අද සන්නාහ බැඳගත්ත යුද සෙබලෙක් වගේ ওই සන්නාහය ගලවන්න එපා යුද්ධෙන් ජය ගන්න නැතුව. එහෙම නැත්තම් මේ කෙලස් ජය ගන්න නැතුව. ඒ නිසා මේ බැඳගත් සන්නහය තුල තමයි රකින්න තියෙන මොකද්ද? කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. එහෙම නැත්නම් ඒකචර ජීවිතය, ඒකචර ජීවිතයක් ගත කරන නම් බාලදක්ෂෙක් වෙන්න ඕන. තමන්ට විශ්වාසයක් ඕන. අන්නේ විශ්වාසයේ සඳහායි බුදුහාමුදුරුවෝ සඳහන් කරන මෙන්න මේ බුදු ගුණ මෙනෙහි කරපහන්, ධර්මයේ ගුණ මෙනෙහි කරපහන්, සංඝ ගුණ මෙනෙහි කරපහන් මේ ත්‍රිවිධ ශික්ෂා නැත්නම් ත්‍රිවිධ රත්නේ ගුණ ඉස්සල්ලා පලියක් විදියට ගනි. හැබැයි ඒක උඹේ එකක් නෙවෙයි. ඒක ණයට ගනි. අරගෙන ඒක වඩාගෙන තමන් තුළ බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ වැඩෙනකොට තමන්ට බුදුහාමුදුරුවෝ ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ පැත්තකට දාන්න. ධර්මයේ පැත්තකට දාන්න. ඔක්කොම පැත්තකට දාලා නැගිටපු දවසේ තමයි අපි බුදුහාමුදුරන්ට කරන උපරිම සේවය කරා වෙන්නේ. ඒකට ඒකචර භාවය, අද්විතීය භාවය, ඒක විහාරී ගතිය, ඒක බත්තක ඒක සෙයියක. තනිපත් වේලක් කාලා තනි ඇඳේ බුදියලා තනියම ගත කරන්න පුළුවන් ගතිය තමයි බුදුජානන් සතර දීලා කියන චර්යාව. ඒ නිසා මේ නිසන්වනේ ගත කරන කාලේ හැකි තාක් දුරට මේ ධර්ම දේශනාවට උදව් අරගෙන මේ පරිසරයට උදව් අරගෙන ඒ තමන්ගේ ඒකචාරී ගතියට පරිවේශණය පිටුවටත් පිළිය සාර්ථක කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි මේ ධර්ම දේශනා චාරිත්‍රයේ දිනන ධර්ම දේශනා ඉවර වෙලා පොඩි වෙලාවක් කරගන්න මේ දේශනාව සම්බන්ධයෙන් හෝ තමන්ගේ ආධ්‍යාත්ම ජීවිතය සම්බන්ධව අපිට සාකච්ඡා කරුවොත් හොඳයි කියන දෙයක් තියෙනවා ප්‍රශ්න කළ යුතු දෙයක් තියෙනවා හොඳයි කියලා හිතනවා නම් සාකච්ඡා කරන්න. ඉතින් ඒකට ඉවර වෙලා අපි ඊතාවතා සාදි ගාථා සාජහනා කිරීමෙන් දේශනාවේ සම්ප්‍රදාන කුල නිමාව සටහන් කරනවා. ඒ සටහන් කරන්න ඉස්සලා කටට කියන්න කරන දේවල් තියෙනවා සාකච්ඡා කරන මාතෘකාවක් තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා මම ධර්ම ගෞරවයක නාමයෙන් ඉල්ලන්නේ. වචනයක් සඳහන් කරන්නේ මේ වචනයක් කෙලස් කෙලස් විපාක දෙන හා සමාන දැන් මෙතන සිද්ධ වෙන්නේ සිද්ධියේ පරි මාතෘකාව කොතනද ගිය කියලා කියන්නකෝ වචන නැතුණට බෑ ස්වාමීන් වහන්සේ අර වහන්සේ කිව්වේ මේ ඒක මේ අත්වචයෙන්ම අර මේ නැවත සරව වාලික සරව මතුවෙනවා වගේ නැවත ජීවිතේට මතුවෙනවා කියලා එතෙන්දි තමයි ඔබ වහන්සේ මේ වචනේ පාවිච්චි කරේ ඒකට ඊතිය ඊති ඊති ඒක කියන්නේ ආගන්තුක කෙලෙස් අපි අපි නිර්මල ජීවිතයක් ගත කරත් අපිට නොගැලපෙන හිතිවිලි වෙනවා නොගැලපෙන වචන කියවෙනවා පිරිසට රිදෙන වචන ක්‍රියා ක්‍රියාත්මක වෙනවා පහරා ඒවට කියනවා අසම්පජාන කායක්‍රියා අසම්පජාන වචී කර්ම අසම්පජාන මනෝ කර්ම තමන්නම තේරෙනවා මේක ගැලපෙන්නේත් නෑ මෙතෙන්ද මට කියන්න ඕනකමකුත් නෑ නමුත් පරිසට ආවම ඩක්කලා කියවෙනවා ආය ඇත්තු 20ක් දාලවත් අදින්න බෑ. ඒකට ළඟ ඉන්න කට්ටිය කියන චිකේ අයිඹේ වචන නොකියවන හොඳයි කියලා. ඇත්ත තමයි මචං නොකියවන හොඳයි නම කියවිලා ඉවරයි. ඉතින් ඒ අර හැදියාවේ වැරද්දනේ. මේ ආත්මේ හෝ පෙර ආත්මක අපේ යටිපහුවෙච්ච දෙයක් මතුවෙනවා. ඉතින් සාමානසික විද්‍යාව කියන්නේ ඒක මතුවෙච්ච තරමට සුවේ වැඩි. මතුනේ නැත්නම් යටපත් කරන හිටියොත් ඔකෙන් පිළිකාවක් එන්නේ අන්තිමට. මේක මතු වෙන්නම ඕනේ. ඉතින් මතුවෙනකොට ඉන්න පරිසරේ මෙයාට ඉවසනවනම් ඒ කට්ටියට කියන සබ්‍රක්‍මචාරී පිරිසක්. එයා දන්නවා මේ සුවාලේ සනිබුනොට තුවාලේ සැර වෙනවා. ගඳයි කරන්න දෙයක් නැහැ. තුවාලට පැලස්තරයක් ගැහුවොත් සැර වෙන එකට ඉවරයි. අපි කරන්නේ පත්තු බඳලා මේක මතු කරන එකයි. වනමුගේ පාදලා පත්තු බඳිනවා. මිරිකලා ගන්න එකනේ කරන්නේ. ඉතින් ඒකට මේ පුරුව එනවා. භාවනා මධ්‍යස්ථාන කියන්නේ අන්නේ පත්තු බඳලා මේ සැර එළියට ගන්න තැනක්. එහෙනම් මේ වතාගෙන කාගකත් පව් නැති කරන එක නෙවෙයි එළියට එනකොට අනික් කෙනා දන්නවා මාසල් මේ තද වෙලා ඉන්නේ දැන්. ඉතින් එයා තද වෙලා දැන් කරන්න දෙයක් නැහැ. එයාත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයාට ගැලපෙන්නේ නැහැ. එයා පරණ කරපු ඌරුව පෞරුෂත්වය. රුචල්චු කන්ටික තියා පස්සේ කතා කරලා කියන්නේ මම දන්නවා ඔබ උත්තරම නපුරු මිනිහෙක් එදා හැදිරිච්ච ගන්න මිනිසුන්ට පුදුම තම කල්පේ මේ හොඳ නැහැ. ඒක උඹට කරන්න පුළුවන් හින්දා නෙවෙයි කියන්නේ. නමුත් අපි ඒක තුළ කොහොම හරි කරන්න එපායි. අඩුවන සමාජ ධර්ම වෙනුවෙන් ඉතින් හැබැයි සමාජ ධර්මයේ බසා හිටියම නෙවෙයි මෙතන කතා කරන්නේ. ඇතුළෙම සුද්ධ වෙන්නේ. ඒ සුද්ධිය සමාජයේදී දිනදා ජීවිතයේ ගිහි දේවිති කද්දාකත් වෙන්නේ. උනොත් නඩු. උනොත් නඩු. මේකෙදී අපි පුළුවන් තරම් ඉස්මතු කරමු. ඇතුළේ තියෙන යක ඇදලම ගන්න. යකලා පිසු බල්ලන්ට රෝගේ ඇද්දලන්නේ. පිස මොකද පිස්සු ඇද්දලන්නේ. අලු පූල් කවලා මේ මොනවාද අලු කෙසෙල්ගේ මුල් අලු කෙසෙල් අල කවලා වතුර වක් කරලා පිස්සු ඇද්දනවා. බල්ලෙක් වගේ කෑ ගහනවා. මිනිස්සු බය වෙනවා. විදර්ශන නෑ පුළුවන් තරම් ඉඳලා. සමීපකරණය බුදු දනන්සේ ඉස්සරහත් ඇවිල්ලා පටාචාර වෙල්වෙන් හිටියට මිනිස්සුන්ට යමාරු. පටාචාරවට ගානකුත් නෑ බුදුහාමරට ගානකුත් නෑ. දැන් උග දෙනෙක් මේ දැන් අද ඉන්න කට්ටිය හිටියනම් මේ මෙතනේ සමාජයේ නැත්නම් බුදුහාමරට නොහිටියානම් බුදුහාමරට ගල් ගන්නවා. දැන් ඒ වගේ දේවල් එන්න එනකොට අපි ඒක දැනගෙන අපි ඒවට අර ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඒක යන්න දෙනවා නම් ඒක ඇවිල්ලා අර කෙලෙස් නැසීම හා සමානයි නේ. දේශනා කරන සර්වඥාන්සේ කෙලෙස්යක් අරමුණක් නැතුව මතු වෙන්නේ වේදනාවක් නැතුව මතු වෙන්නේ සංඥාවක් නැතුව මතු වෙන්නේ සංස්කාරයක් නැතුව මතු වෙන්නේ ඒ කෙලේ මතුවෙච්ච කෙලෙස්ේ දුර වෙනවා කිය මේ මේ මතුවෙච්ච අපහසුව දුර වෙනවා ඒ නිමිත්ත මතුවෙනවා වේදනාව දුර වෙනවා කියන්නේ කෙලස් කැපීමක්. කෙලස් කැපෙන්නේ නැත්නම් නිවන් දකින්න බෑ. ආශ්‍රව ක්ෂය වෙන්නේ නැහැ. වසාන හිතේට ආශ්‍රව ක්ෂය වෙන්නේ නැහැ. සාන්ත දාන්ත මේම ධානයකට ලබා දීලා හිතයට කෙලස් කැපෙන්නේ නැහැ. කෙලස් කැපෙන්නම් මේ දන දන දැක දැක මේ දරති. මේ පීරි ගාන ගතිය. මේ වේදනාව දැනෙන්නේ. දැන හිතන්නේ මේ විවිධ ශික්ෂාවේ නාමයෙන් මම ඉවසනවා. මවන්නේකට දරන්න බෑ හිතා ගන්න බැරි දුකක් ඇවිල්ලා තියෙනවා මේක දැක දැක දැක ගෙවෙනවා මම අලුතෙන් කෙලෙස් සස් කරන්නේ නැහැ යඩවත් කරන්නේත් නැහැ ඒක වෙනම ශාස්ත්‍රුණාංශ කෙනෙක් කවදාකවත් කියලා නැහැ. අරමුණක් තියෙනවා ඒ කියන්නේ ඒ කියන්නේ අපි හිතන ද්වේෂයක් විදිහට නෝනා මේක ද්වේෂය කර්මයක් විදිහට අල්ලගෙන බලනවා එහෙම නැත්නම් නිකන් මෙහෙම තියෙන්න අරිනවද නැත්නම් අපි වෙනත් විදිහේ කර්ම වෙන එක දිහා බලන්නේ ඒ ඒක අරමුණු කරන්න තණ්හාමාන දිටි තියෙනවා. නැත්නම් ද්වේෂය තිබුණට අපි හිතමු අපි හැබැයි සભ્ય සමාජයේ ස්ත්‍රියාවක් ඇඳුන් නැතුව හිටියොත් එක්ක රාග එක්ක ද්වේෂය මතුවෙනවනේ. රිලෙවියක් හිටියට රිලෙවුන්ට මතුවෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන් ශිෂ්ටාචාරයක් නැහැ. ඒ නිසා අපිට තියෙන කෙලෙස් සියල්ලම ශිෂ්ට වීම නිසා ඇතිවෙච්ච කෙලෙස්. අපිට අද ඇති වෙලා තියෙන මේ සියලුම කෙලෙස් අපි ඇති කරගත්ත සම්මුතිය ඇති කරලා තියෙන. සම්මුතිය උඹලගේ පරිප්පුවන්නේ. අපි කැලේ හිටියානම් මේ වෙලාවේ කොළහලක නතු වන්දගෙන හිටියානම් අපිට මෙයා මෙතන බීම කෙට ගැහුවයි කියලා එතන අපිට චෝදනාවක් නැහැ තේකට මූත්‍ර කරා කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන ටයිල් අල්ලලා තියෙන සිවුරක් අඳගෙන තියෙන මෙයා උපසම්බ දහම විතර චිකේ. දැන් කෙරුවා නම් මේක නොහුරුණු පුරුද්දයක් නේ. ඒ නිසා මේ සම්මුතියක ඉඳගෙනයි මේ පරිප්පුව කන්නේ කියන එක දන්නවනම් දැන් විමර්ශයට අසුචි මූත්‍ර පිට වෙනවා කියන එක මෙතන නැතුන හකෝයර හිත වෙනවනේ. මෙතන කරන්නේ නැත්තේ එයා හිර කරගෙන ඉන්නේ. ඒ ශිෂ්ටාචාර වෙනුවෙන් අපි ඒකට කරු කරනවා. බැරි වෙච්චලා ගියා. මොනෝ කරන්නේ සම්මුතියදී කියලා පිළිතන් නැතිකම අපමාදයට හේතුවක් වෙනවා. ඈත්‍රිය. ඒකයි කියන්නේ සල් බුදුන්සේ අසත්පුරුෂ සංසේවනයේ විතර දුමංගලයක් ඇත්තේ නැහැ. අසත්පුරුෂ සංසේවණයෙන් අයින් වෙන්නේ නැතුව සත්පුරුෂ සංසේවණය ලැබෙන්නේ. දැන් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් සත්පුරුෂ සංසේවණයෙන් ඉන්නන්නේ. අපි වගේම අමනියෝ ටිකක් ඉන්න හම්බ වෙනවනේ. අපේම විනෝදාංශ තියෙන අපි වගේම පිස්සු කෙල්ලන කට්ටියක් ඉන්නවා සෝක්. අපිට තියෙන පිස්සුම ඌට තියෙනවනම් අපිට ඔක්කොම එකම පිස්සන් කොට වෙනවා පිස්සු නෑ කියන්නේ. ඉතින් ඊතකන් අපිට සත්පුරුෂය දකින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සල්ලාම දැනගෙන අමනයන්ගෙන් වෙන් වෙන එක නැත අසත්පුරුෂයන් වෙන් වෙන එක අසත්පුරුෂයාට නොදැනෙන්න කරන්න පුළුවන් අන්න බුදුරා. එතකොට එයාට ඉබේම සත්පුරුෂය ලැබෙනවා. 100ක් නෙමෙයි. ඊට පස්සේ සත්පුරුෂයන් වැඩි වෙන උපක්‍රමයක් කරනකොට කරනකොට තේරෙනවා සම්මත ලෝකේ ඉඳගෙන ඒක වෙනස් කරන්න හදනවා කියන්නේ ගඟක් උඩට හරවන්න හදනවා. බුදුහාමුදුරුවත් හිතන්නේ නැහැ. බුදුහාමුදුරේ හිතන්නේ තම්බි කන්ද ගාවට යනවා මිසක්කා. කන්ද තම්බි ගාවට එන්නේ නැහැ. ඉතින් කන්දට බැල වැඩ නැහැ. අපිට කකුල් දෙක තියෙනවානේ. අපි ඒ වෙනුවට කරන්න දෙන්නේ බැරිද මම මෙතන ඉඳලා කන්ද තම්බ මපි ගාවට ගන්න. ඒක දොඹ කර තියනවාද? ගුරුත්වාකර්ෂණ විරුද්ධ තියනවා. ඉතින් ඉඳලා හැන්දෑනකම් පරිශන කරන්නේ කන්ද ගන්න තම්බි ගාවට. අපි දැන හිතයන් නොදැන හිතය සියල්ල මගහැරලා තියෙනවා. බැරි හරිය මගහැරලා තියෙන්නේ. අපි රුචිදයට ප්‍රිය කරනවා කියන්නේ සමස්තේ බ්‍රහ්මත මගහැරිලා වෙලා ඉවරයි. අපි දන්නේ නැති උනානේ. නමුත් අර රුචිදේ අපිව මත් කරවන්න නිසා රුචිදේ අපිව වහයලා ගන්න නිසා මේ පොඩි කොටසකට බැඳිලා ඉන්න බව අපි දන්නේ නැහැ. ඒ බැඳිච්ච දේ ඒ තරම් අපිට මැග්නටයිසින්. නමුත් ඒකක් අල්ලනවා කියලා කියන්නේ දැන්නම සම්මතයේ අපි සමස්තේ ප්‍රතික්ෂේප වෙලා අපි දැන් ඒ නිසා සමස්තය අපිට දොස් කිය කියයි. දැනටම. ඒකට කරන්න දෙයක් නැහැ අපි කොහොමද භාවනා කරත් නැත්නම් සිල් ගත්තත් නැත්නම් බෞද්ධ උනත් නැතුණත් අපි එකකට ආදරය කරනවා කියන්නේ භව සමස්ත ප්‍රතික්ෂේපය. දැන් බුදුරජාණන් කියන්නේ ඇසුරු කරන දේ දන්න එකක් ඇසුරු කරපන්. කාමයට තොරණ දෙන්න එපා. මේ අරමුණ මම තෝරලා දෙන්න. උඹත් එක්ක ගෝයා නික්ලේශී අරමුණක් අරගෙන ඒකේ නාමයෙන් සියල්ල විසි අයින් කරපන්. කොහොමවත් අයින් කරලා ඉන්න. අර අරමුණු කෙරේ මෙතෙක් කෙලෙසයක් දැන් නික්ලිෂි දෙයක් අරමුණු කරනවා. ඒකට හිත කැමති නැහැ මේකට ගියයි කියලා. ඒක දැනගන්න. ආ නේදොට එන්නේ එන්නේ කාය විවිධ චිත්ත විවිධ වැඩෙනවා. මේක මේ සමාජයේ හෝ තමන්ගේ තාරාතිරම කිසිසේත්ම බලපන්නේ ප්‍රතිපදාව දන්නවනම් රත්ත්‍චි බේකින් බටර් කැල්ලක් කපනවා වගේ කාගෙන ආවේ ජොලියක් තියෙනවා ඒක. يعني මුළු ලෝකෙම අනිත් පැත්තට යද්දී මේක අරගෙන යනකොට කිසිම හුලඟක්වත් වදින්නේ නැහැ. ප්‍රතිපදාව කරනවා බුදුහාමතුරු පණ තිනවා වගේ ඉඳගෙන hina වී බුදුහාමතුරුත් බතාගෙන ඉන්නවා ධර්මත් අරසව ලැබෙනවා අනිත් සියල්ලම අනාගෙන කාගෙන වැටිගෙන දඟලන. ඒක ලොකු ආදර්ශයක් අපිට කියන්නේ. නින්දාවක් නෙවෙයි, පහත් කර සැලකීමක් නෙවෙයි. වැරදියට ගියොත් මෙන්න මේක වෙනවා. ඉතින් මේ මනසට කිව්වට අහන්නේ නැහැ. ඊළඟනේ පරිප්පෝ කාලා පෙන්නනවා අපිට. පරිශන කළ අපිට තේරෙනවා නේ බුදුහාමුදුරෝ ධර්මයේ සංඥා අපිට දීලා තියෙන පාර නිසා අපි මේ පියාඹන පිරිසක් කරනවා වගේ යනවා වදින්න නැතුව කිසිම අඩපාඩුවක් නැහැ. අනිවාර්යයෙන්ම උනේ නැත්නම් සනීපෙන්නේ නැහැ. ඒ කියන්නේ එක සැරේ සනීපෙන්න බෑ. එතකොට එයාට තේරෙන්නේ නැතිලු ගිය පාට වැඩිය මේ සැරේ අඩුවෙන් පහළුණා කියන එක තේරෙන්නේ නැහැ කියන බුදුහාමුදුරුවෝ. එන්නේ අඩු වෙනවා. පළවෙනි සැරේ මම මෙයත් එක්ක මෙයා ළඟට වැරද්දක් කළා මෙයා ළඟට ගියාට පස්සේ සමායිලොට කියලා එන්නවා බලාද තොප් අරකම මේක කියලා බයින. හැබැයි එතකොට මෙයාගේ තරහ ටිකක් දුරු වෙච්ච බව යාර තේරෙන්නේ නැහැ මට තේරෙන්නේත් නැහැ. මට කරන්න තියෙන්නේ ආයෙසරක් යා ගාවට එනවා මම තොට කිව්වා එන්න එපයි කියලා කියලා ඈත තියා වයින්නවා. ඒක ගිහිල්ලා ආයෙත් දෙකක් කියනවා. තුන්වෙනි සැරේ විතර යනකොට තේරෙන පටන් ගන්නවා අර මුල් තුන හරි වෙහෙසකර වුණාට එන්නෙන් මෙයාට දැන් කරන්න දෙයක් නැහැ. මම කුක් එක්ක යනවනේ. යන්න යන්න ගියාට පස්සේ යා ටික ටික ටික ටික එයත් හැදෙනවා. මාත් හැදෙන මේක මට බල කියන්න බෑ. මේකෙදි සැරේ දෙසරේ තුන්සරේ කරන්න අපිට පෞෂත්වයක් නැහැ. අපි දන්නේ මෙච්චර මාතල මම මෙයාට හස්පාත්තුක එයා කමන්න බැන්නේ. ආයේ මං යන්නේ මම බල්ලෙද්ද මට බෑ යන්නේ. අපි ඔලොමල වුණා. ඒකට ඇත්තටම අපි අමාරු වැඩේ කරලා ඉවරයි. ආනිසංස විඳින්න හොරයි. ඒ නිසා භාවනා කරනකොට වැටෙනවා. භාවනා කරනකොට එපා වෙනවා. ඒක ස්වභාවිකයි. මම කරන හැම වෙලාවකම විශිල්පයක් ඉගෙන ගන්නවා. හැම වෙලාවෙම අපි සෝදකමක් ඉගෙන ගන්නවා. ඒකේ ආනිසංස වෙනකොට කියලා දෙන්න බැරි තරම් ગેප් එකක් ඇති වෙනවා. මේ පොයින්ට් එකයි ඇත්තටම යෝගාවචරයට අත දෙන්න ඕනේ අන්න ඒතර. ඒකට ක්‍රම ඇත්තෙම නෑ සම්පූර්ණ හම්බයක්. 100%ක්ම හම්බයක්. කියන්නේ මගේ එකාට කියලා ඒක තේරෙන්නේ නෑ. තේරෙන එක මගේ එක කරගන්න එක කරන්න තියෙනවා. දැන් මේ තේරෙන එක මගේ සහෝදරයා. ඌ ඌ ඌ නම්මඩාල්. අපේ අපේ මිනිහා. බුදුරජාණන්සේ එහෙමනේ කිරුවේ වංශ බැරි වෙනවා කුලේ වෙනවා ಜಾති වෙනවා තමයි මෙතට ආපු එකනට කිව්වා මම කිට්ටුවන්තම නෑ අයියා මම ඒ කුඹුර තමයි වපුරන්නේ අනික කුඹුරටයි නොසලකන්නේ සරුණේනේ ඒකට බුදුහමරට බැන්න ඔබ වහන්සේ ශිෂ්‍යයන්ට විතරක් අමුතුවෙන් සලකනවා අනික පිරිසුන්ට පහත් කරලා සලකන නැත්නම් සසකන්නේ බුදුහමරට ඇත්ත කතාව මේක සරුපලෝනේ ඌනේ ආවේ ඌ ඇවිල්ලා තියෙන්නේ මම දාපු මේකට ඌ බැඳිලා ඇවිල්ලා තියෙනවා ඒ මිනිහා තමයි මගේ නෑයා ඒ මිනිහා තමයි මගේ ධර්ම ඥාතියා ඉතින් අපේ නෑයෝ බනිනවා. ඒකෝර මේ අලුත් නෑයෝ බලාපෑන ඉතින් මං කියන ප්‍රශ්නයක් නෑ. ඕගලන්ට ඕනලාට එන්න පුළුවන්. හැබැයි එහා පිටින් ඉන්න කොහොමද ගේම් එක දෙල්ලම් කරන්නේ? එතකොට බුදුහාමර කියලාගෙන කණ්ඩක් කොටපත්තු කරපු පහන් කණුවක් වගේ තියෙනවා. ආලෝකේ කැමැති අය එනවා. දැන් මේ දවස්වල ඇමරිකාවේ කරන රිසර්ච් වල ඒගොල්ලෝ පැහැදිලිවම පෙන්න දීලා තිනවා මෙතෙක් කරපු හැම රිසර්ච් එකකින්ම පැයක් භාවනා කරනකොට දෙකක් භාවනා කරන කානිසංස ජනක ඒක මැනලා පෙන්න තැයි. බීටා කිරණ මාර්ගයේ දවසක් කරනකොට දෙකක්. දවස් 10ට වැඩි 15ට වැඩි ඒගොල්ලෝ මේ ගානින් පස්සේ පැහැදිලි වෙනසක් ඇති වෙනවා. ඒගොල්ලෝ එන්න එන්න මුසුප්පු වෙනවා. මෙච්චර මේක නිකන් මේ ක්‍රමයේදී අය කෙනෙක් භාවනා කරන්නේ අය නොකරන්නේ අනිත් එක කරන්නේ. අරකට පරිශ්‍රණයක්වත් ඩිසයින් කරන්න බැහැ. මේක නිකන් දෙන මේ භාවනාතියේදී අය එක්කෙනෙක් මේකට එන්නේ අනිත් එක නොඑන්නේ කියලා තියෙනවා. ඒකට ඒකට එක්ස්පෙරිමන්ට් එකක් ඩිසයින් කරන්න බැරිලු. ඒක තමයි වැදගත්ම දේ. මේ නිකන් ඇටෝම් මේසේ අරලා තියෙනවා. හරි රණ්ඩු කර කර හම්බ කර කර කනවා. මේ අරලා තියෙන ඇටෝම් මේසෙට එන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? ඉතින් බොලේ මම මොකද කරන්නේ? ඒකට බුදුරජාණන්සේ පෙට්‍රල් පිච්චුවේ නැහැ. හරව ගන්න ගියේ නැහැ. ඒක මිෂන් නෑ බුදුහාමුදුරුවෝ. ඒක දැනෙන වැඩි සෑහෙනවා. මෙතන රෝගීන් වෙනකොට එනකොට එනකොට සෝතමින් පුළුවන්. සමහරක් අය ඉන්නවා එහෙම ගැටල් සම්පිට. වේදාගේ දක්ෂකම නෙවෙයි රෝගියාගේ දක්ෂකම. දක්ෂ වේදාහි කියලා කියන්නේ ලේසි රෝගීන් ටිකක් අල්ලා ගන්න එක දක්ෂ වේදා. නෑ නෑ ඒ ඒ වේදාගේ තියෙන දක්ෂම කියන්නේ ෆිල්ටර් කරන්න ඕනේ. හරියන ෂොට් එකට විතරයි ගහන්නේ. ඒ කරපු ගමන් සාර්ථකත්වයේ 90ට පයින්නවා. ඒකට අනික් කට්ටිය එන්නෙම සැලුට් එක ගහනවා. ඒ කියනවා මේමයි මම මගේ ළඟ ෆිල්ටර් එකක් තියෙනවා. පුළුවන් නම් මේ මේ විදිහට වලින් සිටින් ඉඳින් කරපන් අර කරපන් මේ කරපන් කියලා එන්නේ ඉස්සෙල්ලා දෙන්න ඕනේ හොම්බෙන් යන්න දෙන්න ඕනේ. මේ தත්ත්වයටදී මම මම ප්‍රතිඵල සාතික කරලා දෙන්න. ඒතකොට ඒකට තැම්බිලා ඉවරයි. ඒ සියයට ගණක් කොහොමද කතියන්න ඕනේ බුදුරජාණන් හැම්බෙලත් නිවන් දක්වම නැති අය ඉන්නවා මොකද සර්වඥාන්ගේ ෆිල්ටරින් සිස්ටම් එකක් තියෙනවා සීලේ දානවා වටනවා කියන්නේ මොනම යකාටවත් බෑ සිල්වන්න බුදුහන්කට මට මට සමාව යටත් වෙන්න එපා සීලයට යටත් ය දැන් ලෝකේ තියෙන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන කරන්නේ සීලේ නැතුව බාහන උගන්නන්න හදනවා එන්න හරියක් පිස්සු එන හරියක් මානසික අසහනකාරෝ අර ගුරුනාථගේ කේස් ගස් ගලවනවා ඉතින් ගුරුනාථේ අරුගේ පව් හොදන්න හදනවා ඌ පුරුනාථගේ පව් උරන්න හදනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් ටෙන්ෂන් දැන් මෙතෙන් දිගට තියෙන මම දාපු නීතියන්නේ අපේ ලොකු සංහිඳ දාපු නීතියක් තියෙන්නේ බුදුහාමුදුර දාපු නීතිය මෙන්න මේ ටික කැමැති නම් වරේ ඒ තීන්දුව ගන්න මිනිහා එතකොට මියන් දැකලා. ඒ නිසා ගහසක කැපම ගස මුල පෑදුමෙන් දැනේ. හාන අයිය පාන ආධාරෙන් දැනේ. මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ. අපි කොතේ නැහැ ඕන කෙනෙකුට භාවනා කරන්න බලා ඕන කෙනෙකුට එන්න දෙන්න කියලා එන්නෙම පිස්සු. ඔක්කොම අංජබජයි. එනවා මං කෝ දැන් අපි නීතියක් දාලා තියෙන ඔෆිස් එකකට තියෙන ඔෆිස් එකෙන් කියලා එන කෙනෙක් උඩහට එන්නේ. ඉතින් කියන සාන්ත ඔගිසික ඇල්සෙන් බල්ලෝ නින එනකොටම කඩාපැන. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් එතන බල්ලෝ දාන්න දු කරන්න බෑ ඉතින්. පුළුවන් නම් ෂේප් වෙලා වරෙන් ෂේප් වෙලා ආපෙන්නේ ෂුවර්. මෙතෙන් එනකොට ඒකලත් කියලා කතා නොකර ඉන්නවනේ ෂුවර් භාවනා කරලා. භාවනා වෙලා. ඉතින් ඒක ට්‍රැඩිෂන් එක කොට නැගෙන්නවා. ඔෆිස් එකට කියන ඔය තරම්ම බැඹිලිස් වට හපන්න එපා. එහෙම කියලා ඒ කට්ටියට කියනවා. හැබැයි ඒ ඒ නීති පද්ධතියෙන් පේනවා. එතෙන්ට යනකොටම එයා කන්ඩිෂන් වෙලා එන්නේ නැත්නම් ඒකට යටත් වෙන්න කැමති කෙනා විතරයි ඉන්නේ. ඒක පාඩුවක් නෑ මොකද අපිට කොහොම කරලා සෙනග ඇතුලින් ඉන්නවද? මං කියන්නේ මම නිදර්ශනයක් දෙන්නේ මෙහි. ඕනෙම එහෙම තෝ හැම කෙනාම එන්න භාවනා කරන්න කියලා කියනවනම් පිස්සන්ට අතවැණීමක් කරන්න. ඒ තරම්ම අද හොලිඩේ කැම්ප්ස් හොයන ඩුවල් වහලෙච්ච වෙනකොට ඇවිල්ලා භාවනා කරන පිස්සු වැඩි. ඒක අපිට කරදරයක් වෙන්නේ නැහැ. මොකද අපි නිකන් මේ දායකෝ දෙන දානයක් නේ කවන්නේ. ඒකට සිල් ටිකවත් රකින්න ඕනේ. මං කියන පැහැදිලිවම මම සිල් රකපු මිනිහෙක් නෙවෙයි. මං දන්න හොඳටම සිල් කඩන එක වැඩි. දැන් සුද්ධ වංශෙම කියනවා මේ සිල් ටික රකින්න බැන්න මෙන්න එපා. මම නෙවෙයි කියන්නේ. ඔෆිස් එකේ ඉන්න PM කියන්නේ. කැමති නෑ එකඟ වෙලා ඉන්න. ඉතින් ඒකෙන්ම අර ඒක කවදා කරන්න පුළුවන් ඒක කියලා හිතන්නේ ඇමරිකාවේ. හිතන්නවත් බෑනේ. යක්ෂින්ද කවදාකවත් සීලයක් ගැන හිතන්න බෑ. සීල කියලා කියන්නේ නෝන්ජල් කමක් කියලා හිතන්නේ. ඉතින් අපිට ඇත්තනම් බෞද්ධලා ඉපදුනාට පස්සේ අපිට හින කන්නේ සංඛ්‍යා දකින්න කොහොමවත් සංඛ්‍යා දුසීරුමක් වෙන්න හැකිනේ. ආන්න ඒක ලොකු විශාල ලාභයක් අපිට. හොඳයි අපි විනාඩි 30ක් විතර වගේ අරගෙන තියෙනවා සාකච්ඡාව සඳහා. ඉතින් සමස්ත සාකච්ඡා සුදා මාත් පරිමයි කියලා අපි ඉස්තාව සාකච්ඡාදී ගාථා සජ්ජායනා කිරීමේ ධර්ම දේශනාවේ පින්කමේ නිමාව සටහන් කරනවා. එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා නුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා එතාවතාජනම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්පේ භූතානුමෝදන්තු සම්ම සම්පatti සිද්ධිය එතාවතාජනම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්පේ සත්තානුමෝදන්තු සම්ම සම්පatti සිද්ධිය ආකාශට්ටා චුම්මට්ටා දීවානාගාමයිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනා ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවිපාන පත්‍ත්‍යා සාදු සාදු පත්තිත්වා කමාමි කම්තබ්බං සුවපත්තිත්වා සුවපත්තිත්වා